ඉතින් එහිලා සර්වචන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දැනුවත් කරනවා යම් කිසි කෙනෙක් මේ විපත්ති තුන පිළිබඳව දන්නවනම් ඒ වාගේම තමන්ගේ හිතසුව අර්ථ කුසලය අර්ථ සිද්ධිය සලකනවා නම් එයත් නිතරම මේ විපත්ති වලින් වෙන් වෙලා විපත්ති පටිභාහාය කියලා ඔය පිළිත් කියනකොට එහෙම පටන් අරගන්නේ. ඒ වගේ විපත්තින් අයින් කරගෙන ජීවත් වෙනවා. එතකොට ඒ කටයුත්ත කරන චිත්තක්ෂණයත් වර්තමානයත් ඊ타ත්ම වටින චන සම්පත්තියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලැබෙන අනාගත පළක් ප්‍රයෝජනත් බොහොම විශාලයි. ඒ නිසා දන්නේ නැති ඇත්තෝ මේ විපත්ති කර අවස්ථාවල් ඒවා සාමාන්‍ය විදිහට සලකලා පුදුමාකාර අනාගතයේ දුක් විඳින කර්ම රැස් කර ගන්නවා. ඒ නිසා මේ නොදන්නාකම නැත්නම් මේ අපපටිපත්‍ය අවිද්‍යාව දුරු කරන්න තියෙන ක්‍රමය තමයි මේ සුත්තමය ඥානය වුන්කන් දීමෙන් උපේන ඥානෙ. ඉතින් සර්වචනාංශය සඳහා දේශනා කරපු උපදේශමාලාව තමයි මේ අපි සූත්‍ර පිටකය කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒක ඇහුවට පස්සේ අපේ තියෙන අවිද්‍යාවෙන් භාගයක් නැත්නම් කොටහක් සුත්තමේ ඥානේ මාර්ගෙන් අයින් වෙනවා අපි ඒකට කියනවා සුත්තමේ අනුග්‍රහිතය කියලා අයින් කිරීම සඳහා කරන මේ සාවධානව අහුම්කම් දෙන ගතිය ඒ වුණත් සමහර විටක අපි ළඟ තියෙන පරණි වැරදි මත මිත්‍යා දෘෂ්ටි නිසා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා සමහරලාට මේ කාරණා තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා මේකෙන් පුළුවන්ද නැත්නම් මේකෙ මෙච්චර ආනිසංශ තියනවාද අපේ කුල චාරිත්‍ර එනත අපේ හැදියාව තුළ අපි වෙනස් දේවල් නේද අගේ කරන්නේ ඉවවද හොඳ මෙවවද හොඳ කියලා තේරුම් ගන්න බැරිකම තහ තේරුම් ගන්න ඕනේ නැතිකම තදින් බලපානවා මනුස්සයර. ඉතින් ඒක ඒ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව ලීසි නෑ අයින් කරනවා කියන එක. ඒ සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේක ඇහුවට හිතේ දරාගත්තට ඒක ක්‍රියාවත් කරන්න අපිට බැරි වෙන්නේ අපේ හිත ඇතුලේ තියෙන මේවට විරෝධයක්. කට අකමැත්තක්. මේවා පිළිබඳ භීතිකාවක්. මේවා අපත්‍ය ගතියක්, කරප්පන් එන ගතියක්. ඉතින් ඒක බොහොම අමාරුයි වළක්වා ගන්න. ඒක ඇඟෙන්න එන එකක්. ඉතින් ඒතිෙද්දිත් දිගට ප්‍රතිපදාවක් කරන, දිගට කාලසටහනක් කරන, දිගට භාවනා කරනවායි කියලා කියන්නේ පුදුමාකාර වන්දනීය, පූජනීය, පූජනීය ජීවිතයක්. ඉතින් අපිට මේ දෙකම අවශ්‍යයි. එකක් දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ හිතසුව සලසන ක්‍රමය නැත්තම් සම්පත්‍ති කර අවස්ථාව විපත්‍ති කර අවස්ථාවෙන් බේරලා අපේ තියෙන බමුණු මත අපේ තියෙන වැරදි මිත්‍යා ප්‍රතිපatti වෙන් කර ගන්න ඕන. ඉතින් ඒක සෑහෙන නිහතමානී භාවයකින් සෑහෙන 8හත් පහත් කමකින් ඉන්ඩෝන නිසා අපි නිතරම සද්ධා සම්පන්නව මේ බණ අහනවා අහලා බලනවා පුළුවන් තරම් කොහොමද අපි ඒක ජීවිතේට ලං කරගන්නේ කියලා. ඉතින් ඒ විදිහට බලනකොට බණ නාහපු සාමාන්‍ය පෘථග්ජනෙක් තුල කෙලස් මට්ටම් තුනක් නැත්නම් භූමිකා තුනක් නැත්නම් භූමි තුනක් සර්වචනචි හඳුන්ලා දීලා තියෙනවා. වීතිකම භූමි, පරිඋත්තාන භූමි, ඒ වගේම අනුසය භූමිකයක්. ඒ වීතික්කම භූමියට නොදැනුවත්ව වැඩ කරොත් වීතික්කම වුනොත් නීති උල්ලංඝනය වුනොත් ඒ කෙනාට අපි ඊයේ කතා කරපු සීල විපත්තියෙන් වෙන හානිය සිද්ධ වෙනවා ඒ කෙනා තමන්ට තමන් දෙස් දී ගන්නවා මෙච්චර ලෝකේ ශාසනයක් තියෙදි පිරිසුදු වැඩ පිළිවෙලක් තියෙදි මම ඒ නපුරු වැඩ කරගත්තා අසත්පුරුෂ වැඩ කෙරුවා කියලා තමන්ටම තමන් දෙස් දෙන පශ්චාත්තාප වෙන කනස්සලු ජනක ජීවිතයකට ජීවිතේ පසු කාලයේදී මුහුණ දෙන්න වෙනවා. දෙක තමයි අනුන්ගේ බැනුම් අහනවා මේ රසකාමයේ හොයාගෙන ගිහිල්ලා කාමයේ හොයාගෙන ගිහිල්ලා කිලෝරක් නැතුව ජඩ වැඩ අපරාධ වැඩ ඡණ්ඩපරස වැඩ කරලා ලෝකයක් තමනුත් දෙකම අපකීර්තියටපත් කරන වැඩ ගත්තයි වැඩ කරගත්තයි කියලා ලෝකයක් දෙස් දෙනවා ඒකට කියනවා පරානුවාද බය කියලා. ඒව නැත්තම් ඒ විදිහට චාරයක් නැතුව ගත කරන ජීවිතේ නිසා රටේ පවතින නීතියට, දඬ නීතියට අහුවෙලා දඬ බය ඇති කරගන්න. එතකොට ඊදී විලංගුවේ ලඟින්ද සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ගුටි කණ්ඩ අපහසුතාවපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා මෙලෝ වශයෙන් අපි දකිනවා. ඒ වාගේම තමයි ਸਰවචනාංශي සඳහන් කරන විදිහට විචිකම කෙලස් කියන නොතලක අනුන්ගේ විවේකය අනුන්ගේ සාමය අනුන්ගේ හිතසුව නොසලකා කටයුතු කරන කෙනාට මරණින් මත්තේ දුක්ඛතින් විනිපාතං අපායං උපජ්ජති කියලා සීල විපත්‍ය ඇති කෙනාට ਸਰවචන සඳහන් කරලා තියෙනවා සීල විපත්‍ය හේතුවා තත්තස කායස වේදා පරම්මරණ අපායං දුක්ඛතින් විනිපාතං නිරයන් උපජ්ජති. ඉතින් ඒ නිරේ උප්පත්ති කතාව පිළිගන්නේ කර්මේ සහ කර්මඵලය අදහනයි විතරයි අනික කට්ටිය කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන පදනමේ මොන ජඩ ක්‍රමෙන් හරි කමන්නේ ඉන්නකම් සැප විඳලා මරණයට පස්සේ කමක් නැහැ කියන මූල ධර්මයේ ඉන්නවා. ඉතින් මේ බෞද්ධ කියන අපේ මේ කොට්ටාසියත් Hindu කියන කොට්ටාසියත් විතරයි එවැනි අපායක් ගැන එහෙම නැත්නම් තමන් කරන දෙයට එහෙම විඳවන්න වෙනවයි කියලා හිතන්නේ. අනිකුත් සියලුම ආගම් ලෝකේ තියෙනවා. දෙයනාශික මන අපේ විතරයි. දෙයනාශය තමයි තීන්දුව කරන්නේ. ඒක නිසා දෙයයන් සන්තෝෂ කරන ජීවත් වෙනවා හරි කියලා. අපේ එක එහෙම නැහැ. අපි සන්තෝෂ කරන අපේ අසල්වැසියත් එක්ක අසල්වැසියට අපි හානි කරන්නේ නැත්තම් අපිට අනාගතේ හානියක් නැහැ. නමුත් අපි ඇසුරු කරන සමාජයේ අසල්වැසියන්ට කිට්ටුවන්තයන්ට අපෙන් කරදරයක් බාධාවක් වෙනවනම් ඒකට කියනවා වීතික්‍රමණය කියලා. ඒකට කියනවා උල්ලංඝනය කියලා නීති උල්ලංඝනය. ඉතින් යම් කිසි කෙනෙක් ඒ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේවා විපත්ති කර දේවල් මේවා වීතික්කම කෙලස් කියලා තේරුම් අරගෙන ගැලවීමට කටයුතු කරනවනම් එයා සතුම් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාමීච්ඡාචාරයෙන් කියන මේ කායික දුෂ්චරිත වලින් වෙන්වීමට උත්සාහ කරනවා. නැත්නම් එයින් වෙන්වී ගත කිරීමට හික්මෙනවා විරමණය වෙනවා ඒවට විරමණ සීල ශික්ෂා කියලා අපි ලෝකේ සඳහන් කරනවා. ඒ වගේම වචනේ බොරුව කේලම හිස් වචන පරස වචන කියන දේවල් වලින් හැකිතාක් වැලකී ගත කරන්න ගත උත්සාහ කරනවා. ඒකට මේ සීලය සඳහා පිරිය යුත්ත කල යුත්ත යමක් නොකර සිටීම පමණයි. අපි දන්න ශාසනය නැත්නම් අපි දන්න පින් කරන දේවල්. පින් කරනවා අර කටයුත්ත කරනවා මේ කටයුත්ත කරනවා. මොකද සියලු දේට වැඩිය. අපි යමක් කරලා ලබන්න පුළුවන් සීල කුසල් වලට වැඩිය. සීල පින් වලට වැඩිය මේ සීලමය වාසයෙන් නොකලිතු නොපනත්කම් නොකර සිටීමෙන් පුදුමාකාර කුසලයක් උපදිනවායි කියලා පිළිගන්න අපේ හිත ලෑස්ති නැති නිසායි අපේ අතින් වීතික්‍රමණ කියලා සිද්ධ වෙන්නේ. කොච්චරද කියනවනම් මේ පින්කම් මුවාවෙනුත් විචිකම කෙලස් කෙරෙන්ට ඉඳ තියෙනවා. පින්කම් කරන්න යනවායි කියලා කරන්න ගිහිල්ලත් අනුන්ගේ හිත විදවන්න ඉඩ තියෙනවා. අනුන්ගේ විවිකයට බාධා කරන්න ඉඩ තියෙනවා. අනුන්ට චිත්ත පීඩ ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි සාධාරණීකරණය කරුවත් මේ මම මගේ ආගමටනේ කටයුතු කරා, පිනටනේ කටයුතු කරේ, කුසලෙටනේ කටයුතු කරුවේ කියලා. නමුත් අවසානයේ ඒකෙනුත් චිත්ත පීඩ ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ සීලය ගැන තැකීමක් ඇති කරනවා. සීලය කියන්නේ මේකයි කියලා මේක විරමණයක් මෙතන තියෙන්නේ. වෙන්වීමක් මේකෙන් තියෙන්නේ. ඒ නිසා මේ වෙන්විලා ඉන්න බැරිකම තමයි නොහික්මිච්ච ගතිය කියලා. නැහැදිච්ච කම කියලා කියන්නේ. එහෙම නැත්නම් නොපනත්කම් කියලා කියන්නේ. ඡණ්ඩ පරස ගතිය කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ වැලක්වීමට හික්මීමට විරමණයට මට අසවල් දෙන්නේ නැහැ කියලා එහෙම මොනම දෙයක්වත් ලෝකේ නැහැ. නැත්තේ ඥානෙ පමණයි. සූතමේ ඥානෙවත් නැහැ. ඒක නිසා අපි පින්කම් කරගන්න බෑ කියලා. කොච්චර පශ්චාත්තාප වුණත් සිල් රැකීමට කිසිම වියදමකුත් නැහැ වෙන තැනකට යන්න ඕනකමකුත් නැහැ. ඒකේ තියෙන ගැඹීරත්වයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ එන්නේ එන්නේ එන්නේ විරමණ පැත්තට ගමන් කරනවා නම් ඒකට කියනවා සීලය අදි සීලයක් වඩපත් කර ගැනීම නැත්නම් කුසලය අදි කුසලයක් වඩපත් කර ගැනීම හොඳ වඩා හොඳ පාඩපත් කිරීම එයතින් බලනකොට හරීම කනගාටුදායකයි ලෝක தত্ত্বය. කිසියම් කෙනෙක් එහෙම තමන්ගේ සීලය උසස් කර ගැනීම සඳහා මෙච්චර ඉද ප්‍රස්තාතියෙදිත් ඒකට පෙළඹෙන්නේ නැති ගතිය දිහා බලනකොට ඒකෙන් පේන තියෙනවා මේ විපත්ති සහ සම්පatti දෙක අතර සංවේදීභාවය නැහැ. අර සීලේ කැඩීමට අද්දර තැනට වෙලා ඉඳගෙන උසස් දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඒකට අවශ්‍ය ශීලය තහවුරු කරගන්න, උසස් කරගන්න පෙළඹෙනවා අඩුයි. ඉතින් ඒක නිසා බොහෝම අනතුරුදායක එහෙම නැත්නම් කියනවා අසරණ අනාථ තත්ත්වයකටපත් වෙනවා යම් කිසි කෙනෙකුට ශීලයේ පිළිබඳව එnde ende උසස් තත්ත්වයක් හිතේ විශ්වාසයක් පහළ වෙලා නැත්තම් ඒ නිසා කෙනෙකුගේ පුද්ගලික යුතුයකමක් තියෙනවා ඒ සීලය සකස් කරගන්න ඒකේ සමාජයේ යනතාව දිහා බලනකොට පින්කම් සඳහා සෙනග අවශ්‍යයි කාගෙත් පොදු සහයෝගය අවශ්‍යයි කුසීල කුසලයේ සඳහා අනුන්ගේ වෙන්වීම අවශ්‍යයි ඒක නිසා අපි හරි කැමැති සෙනගත් එක්ක ඉඳගෙන ගණ්‍යා කෙරේ බැඳීගෙන කුලියා කෙරේ බැඳීගෙන පින්කම් කරන්න කැමැති නමුත් සීලයේදී ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලියා කෙරෙන් වෙන්ව එයාට කරදර නොකර පැත්තකට වෙනවා කිව්වහම ඒක තේරුම් ගන්න අපේ හිත පුදුම බයක් තියෙනවා. ඒ අපායට ගියත් කමන්නේ නැහැ. ඊට විලංග වැටුණත් කමන්නේ නැහැ. අනුගේ බැනුම් ඇහුවක් කමන්නේ නැහැ. තමන්ගේ හිත තමන්ට දෙත්තුන්නත් කමක් නැහැ. මේ ශෙනගත් එක්ක ඉන්න තියෙන ආශාව. ගණ්‍යා කරේ බැඳෙන තියෙන ආශාව. කුලයා කරේ බැඳෙන තියෙන ආශාව. ඉතින් ඒ නිසා මේක පොදු සමාජයේට නැත්නම් ජන විඥාණයට බහුජනයට මේ කියන ධර්ම නොතේරීමට හේතුව මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. පටලවාගෙන තියෙන්නේ මේක. පින්කම් කරන්න පෙළඹුණාට සීල කුසල ආදී ඒ ශික්ෂා වලට පෙළඹෙන අඩුයි. ඒක ඉතින් ඒක මේ කාගවත් පුද්ගලික දෝෂයක් නෙමෙයි මේ ලෝකේ හැදිලා තියෙන කර්ම චක්‍රය දුවන්නයි. ධර්ම චක්‍රය දිහාට හැරෙනවයි කියනවනම් ඒක ගඟක් ඉහළට පීනනවා වගේ වැඩක්. ගඟ දිගේ ඉහළට යන්න හදනවා වගේ වැඩක්. ඒක සර්වචනන්සේ සඳහන් කරන්නේ පටිශෝතගාමී කියලා. ඒ පරිශෝතගාමි පළවෙනි පියවර තමයි මේ සීල විසුද්ධ සීල සම්පම්පත්ති සහ සීල විපත්ති තේරුම් ගැනීම. එතකොට සීල විපත්ති අපි තේරුම් ගන්නේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය නැත්නම් වචනේ සිදුන අකුසල කර්ම මේක කවදාවත් වසන් ගන්න බෑ. සතෙක් මරණ එක කොහොමඩක්වත් වළක්වන්න බෑ. අය මේ මැරෙන සතා දන්නවා මම මැරුණද මැරුවද කියලා. ඒක මිනිස්සෙක් වෙන්න ඕනේ නැහැ, නීතිපති වෙන්න ඕනේ නැහැ, වක්‍රවිංශකාරයන් වෙන්න ඕනේ නැහැ. ඕන කෙනෙක් තීන්දුව කරනවා. ඒ මාරණ මනුස්සයරත් තේරෙනවා. ඒ සතාගේ මේ වැඩේට ඡන්දයක් නැහැ. ඒ සතාට මේ වැඩේට ඒ සතාගෙන් කිසිම කැමැත්තක් නැතුව මම මගේ ඔලොමලකමට කරන බව. හොරකමක් කරන්නේ කොටත් අනිවාර්යයෙන්ම සතු වස්තුවක්. ඒක වළක්වන්න බෑ. ගන්න කෙනත් හොත් දන්නවා මේක මට අයිති නෑ කියලා. ඒක අහිමි වෙච්ච එකනත් ඒ වෙලාවෙම හෝ පස්සේ පශ්චාත්තාප. කාමීත්‍යචාරයත් හොඳටම දන්නවා. අන්සතු කාමවස්තු කියලා. ඒක නිසා බොරුව කියලා මිහිස් වචනයත් සමාජ ධර්ම අඩ කියන නිසා ආචාර ධර්ම කියලා අර සඳහන් කරනවා. තව කෙනෙක් දන්නවා. ඉතින් ඒ මට්ටමේවත් වළක්වන්න බෑ නම් ඒක වැද්දෙක් ඒක තීරිසනෙක් ඒක වල්සතෙක් භූතෙක් යක්ෂෙක් ප්‍රේතෙක් මැරෙන්න ඕනේ නෑ. මෙලොවදීම එමය. ඒක නිසා යම් කිසි කෙනෙකුට එවැනි ශිෂ්ටාචාර ගතියක් නැත්නම් අශික්ෂිත අශීලාචාර ම්ලේච්ඡ කියන වචන සර්වචාර්ය පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවා එහෙම කාට හරි දොස් කියලා බනින්න පුළුවන් වුණාට ශිල්පදේ රැගෙන ජීවත් වෙනවා කියන කොච්චර අමාරුද කියලා. ඒක කොහොමඩක්වත් පුංචි වැඩක් නෙමෙයි. නමුත් ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරන්න ගත්තොත් ඉතින් ඊට පස්සේ සීල විපත්‍යයට වැටෙනවා. අහන්න දෙයක් නැහැ ඒකේ. ඒ නිසා අපාගාමි වෙනවා. යම් කිසි කෙනෙක්ගේ සීල සම්පත්‍ය තේරුම් අරගෙන ඒ හතුම් මරීමෙන් මං හිතාමතාම විරමණය වෙනවා හොරකම් කිරීමෙන් කාමීත්‍යාචාරයෙන් බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් වෙන් වෙනවා කිව්වට පස්සේ බුදුජානනාංශේ ඒක කුසලතාවයක් විදිහට පෙන්වන්නේ එහෙම නැත්නම් ශික්ෂාව පටන් ගත්ත තැන ඉඳලා යම් කිසි කෙනෙකුට ඉස්සර සතුම් මරබර ඉඳලා නොමරින තැනකට ගියා නම් ඉස්සරහන් සතුතේ තමන් සාර්ථක කරගන්න තියෙන දැන්දී එවැනි දේ නොකරන දඬ කියානම් කාමීත්‍යචාරෙන් වෙන් වුණානම් බොරුවෙන් කේලමෙන් හිස් වචන කීමෙන් අයින් වුණාන සම්පප්පලාපලේ පුත්‍රයන් සඳහන් කර තිනවා න ඒ සීලක පිහිටුවේකනට න චේතනාකරණීය සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීය අවිප්පටිසාරෝ මේ uppajjatuti සීලයට ගියාට පස්සේ දුස්සීලව හිටපු කෙනෙක් සීලයට ආවට පස්සේ එයා යදින්න ඕන කමක් නැහැ ප්‍රාර්ථනා කරන්න ඕන එකක් නැහැ චේතනා පහර කරන්න ඕනේ අනේ මගේ හිත විපිලිසර නොවේවා කියලා සීලයෙන් ලැබෙන ආනිසංසය තමයි සීල සම්ප සීලවන්තස්ස භික්ඛවේ සීල සම්පන්නස්ස ඒස අවිප්පටිසාරෝ විපිලිසර නැතිකම ධම්මතා ඒසා ඒක ධර්මතාවය එසා යම් කෙනෙක් සීල වෙන්දලා සීලයකට ගියා නම් එයාට හම් වෙන වැටහෙන කාරණාව. ඒකට කියන්නේ පච්චපට්ඨානේ කියලා. Tamanට වැටහෙන කාරණාව තමයි දුස්සීල වෙන්දලා සීලයකට ගියාට පස්සේ හිත විපිලිසර වෙන්නේ අන්‍ය විහිිත වෙන්නේ හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. එයා දන්නවා මං ඉස්සර මෙතන හිටියා. දැන් ඒ විපිලිසර නැත්නට ආවා කියන එක සීලය මෙනෙහි කරන ඕනම කෙනෙකුට දිඨ ධම්ම වශයෙන් ලැබෙන දෙයක්. ඒක නිසා භාවනා පරියන්කට යන හැම කෙනෙකුටම මතක් කරලා තියෙනවා තමන්ගේ සීලය මෙනෙහි කරන්න කියලා. අපි මේ සීලය රකින්නේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සීලෝකයට නෙවෙයි. අපි සීලය රකින්නේ බහු ජනතාව සිල් රකින්න නිසා නෙවෙයි. බහු ජනතාව අනිත් පැත්තට යද්දී ලෝකයා ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා ජඩ වැඩ කරද්දී වංචනික වැඩ කරද්දී ඡණ්ඩපරස වැඩ කරද්දී අපි සීලක පිළිපෙනවා. ඒ නිසා ඒ සීලය මෙනෙහි කිරීමම විපිලිසරකම අන්‍ය විහිත භාවය හිතේ වික්ෂිප්ත භාවේ නැති කරනවා. ඒකේ බෞද්ධයන්ට කියලා වෙන් කරපු දෙයක්වත් කාන්තාවක්ෂේට හෝ පීතුසපක්ෂේට විතරයි කියලා හෝ පැවිද්දන්ට විතරයි කියලා දෙයක් නැහැ. ඕනම කෙනෙක් සීලයක පිළිපදපු ගමන් එයාට සීලවතෝ භික්කවේ සීල සම්පන්නතන චේතනාකරණියෝ අවිප්පටිසාරෝ මේ uppajjati uti ධම්මතායේ සාභික්කවේ සීලවන්තස සීල සම්පන්නස අවිප්පටිසාරෝ ඉතින් කවුරු හරි දන්නේ නැත්නම් මේ විචේ විපිලිසර බව නැතිවීම තඳහයි සිල් රකින්නේ කියලා ඒගොල්ලෝ හිතන මේ සුදු රෙද්දක් ඇඳීමයි සිල් රකීම කියන්නේ බාපනයක් දැමීමයි සිල් රැකීම කියන්නේ. භෝගහක්කට ඉඳගෙන ඉන්න එකයි සිල් රැකීම කියලා කියන්නේ කියලා මේ බාහිර ලකුණු අල්ලගෙන ඒවෙන් ඩොඩාක් සැක ඇති කරගන්න. ඔව් සිල්වන්තයාට තේරෙන දේ තමයි ඉස්සර තිබුණ විදිහට හිත සැලෙන ගතිය නෑ පිටියක් මැද පත්තු කරලා පහන් දැල්ල වගේ සැලෙන්නේ නෑ. හරියට මේ පහන් දැල්ලට චිමිනියක් දැම්මා වගේ කෙලින්ම හිත ඉස්සරහට කෙලින්පත් වෙන්න පටන් අර ගන්නවා. මෙන්න මේක හුඟ දෙනෙක් Taman වශයෙන් අත්දකලා නෙවෙයි මේ සීලය කියන පදේ තේරුම් ගන්න තියෙන ඉතින් ඒක නාට කොච්චර කියලා දුන්නත් සීල්පදේ තීමාව මේකයි මෙන්න මේකයි රැකෙන්න ඕනේ. මෙන්න මේකෙන් තමයි වැටහෙන්නේ සීලයක් තමයි ළඟ පිහිටියත් නැද්ද කියලා අර අත්විඳින දේ අත්දකින්න දේ ගරු කරන්නේ නැතුව සීලේ මේ බාහිර රෙද්දේ පාටට ඇඳගෙන ඉන්න විදිහට ඉන්න තැනේ හැටියට හොයන්න ගන්න කෙනාට කොච්චර කෙරුවත් ඒක විස්තර කරලා දෙන්නත් බෑ ඉවරෙකුත් නැහැ. ඒ කට්ටියගේ සීලයට බුදුහාමුදුරෝ කියන්නේ සීලබ්බත පරාමාස කියලා. මේ සීලය අල්ලගෙන තියෙන වැරදි තාලෙට. සීලය හරියට අල්ලවෙකන සීල වෘත නෙවෙයි රකින්නේ. තිබිච්ච විපිලිසරකම නැතිවීම සඳහා අනුන්ට සතුම් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාම මිත්‍යාචාරයෙන් බොරුවෙන් කිරීමෙන් හිසචෙන පරිසර ගත කරලා තමයි පුළුවන් තරම් හිත එකතෙන් කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට මෙතන මේ පෙන්වන්න දන්නේ සීල විපත්‍ය චිත්ත විපත්‍ය නැත්නම් සීල සම්පදා විචිත්ත සම්පදා දෙක අතර සම්බන්ධතාවය සීල් රකින්න එක්කනාට සීලවන්තයාට චිත්ත සම්පදාව ඉබේම ලැබෙනවා. හිත සැලෙන්නේ නැහැ. හිත සැලෙන එක අඩු වෙනවා. ඉතින් ඒ කෙනාට ඒ වැටහෙන දේ මට ඉස්තර බොහොම සැලෙන කම්පිත චංචල දෝමනස සහගත පශ්චාත්තාප හිතක් තිබුණේ මං ගැනම මං නමුත් ඒ වුණත් මම ත්‍රිවිධ රත්නයේ සීපත් කරගෙන ගුරු හිට වැඩි හිටියන් සීපත් කරන සීලය කරක්කන මට දැන් තිබුණේ බය නැති වෙනවා කියලා ඒ හම්බෙච්ච ගතිය සල්ලි වලට ගන්න බැරි නිසා එයා අනිවාර්යයෙන්ම හිතනවා මේක මේ මේ පිම්ම මට පැන ගන්න පුළුවන් වුණා නම් මේ ජීවිතේ මේ විසුද්ධිය සීල විසුද්ධිය මට ගන්න පුළුවන් නම් ඒ සීල විසුද්ධියට හම්බෙච්ච අඩුම ලංසුව හිතන විපිලිසර වෙන්නේ නැති ගතිය තවදුරටත් දියුණු කරන්න බැරිද කියලා කල්පනා කරනවා නම් එයා සීල සම්පදාවේ ඉඳලා ditthi චිත්ත සම්පදාවට යන්න හදනවා. ඉතින් චිත්ත සම්පදාවට යන්න ඉස්සලා සීලයෙන්ම චිත්ත සම්පදාවේ යම් ಗುಣ විශේෂයක් එයාට අත්දකින්න පුළුවන්. එහෙම නොවුනොත් සීලේ පිළිබඳව තාම විපත්ති කර තත්වයක ඉන්නවනම් වැලකිලා නැහැ විරමණයක් වෙලා නැහැ තාමත් පළපුරුදු විදියට සතුම් මරමින් හොරකම් කරමින් ආදී කටයුතු කරනවා නම් හිත නිතරම විතික්‍රමණය වෙනවා නම් එයා දැනගත්තත් නොදැනගත්තත් බෞද්ධ වුණත් නැති වුණත් එයාගේ චිත්ත විපත්‍යක් සිද්ධ වෙනවා. ඒ චිත්ත විපත්‍ය සීල විපත්‍යයට වැඩිය අසත්පුරුෂයාට පේන්නේ හොඳයි කියලා. මොකද චිත්ත විපත්‍ය කාටවත් පේන්නේ නැහැ. චිත්ත විපත්‍ය Tamanට විතරයි පේන්නේ. ශීල විපත්‍ය අනිවාර්යයෙන්ම තව එක ප්‍රාණියෙකුට හරි දැනෙනවා. ඒක ආචාර ධර්මයක්. ඒක සමාජ ධර්මයක්. චිත්ත විපත්‍ය කාටවත් දැනෙන්නේ නැහැ. ඒක නිසා දේශපාලනඥයෝ කතා කරතොත් කතා කරන්නේ සීල විපත්තිය හෝ සීල සම්පත්තිය ගැන විතරයි. මොකද ඒගොල්ලන්ට සමාජයේ අම්මට්ටමට ගත්තාම ඇති. ඒගොල්ලන්ට එක එක කරන්න නිවන් දකින්න එක දේශපාලන ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ වගේම සදාචාරවාදියත් පිටිස සිල්වන්තව ගත කරන එක පිළිබඳව උසස් කළ සලකන එක හොඳ දෙයක්. නමුත් ඒගොල්ලෝක නිෂ්ඨාවක් වශයෙන් සලකනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මිනිස්සුන්ට සීල සම්පන්න වෙන්න පුළුවන්, ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්, මහත්ම ගතිය ඇති කරන්න පුළුවන්, සભ્યත්වගතක වෙන්න පුළුවන්. නමුත් එයාගේ හිත ඇතුලේ තාමත් මේ අද දවසේ අපි ඉස්සරහින් තියාගත්ත විදිහට එයාට ඒකච්චෝ අභිජ්ජාලු හෝති දැඩි ලෝභය හිත ඇතුලේ තාම තියෙන්න පුළුවන්. ළඟා කරගත්තේ නැති දේවල් ලබා ගැනීම සඳහා තව කෙනෙක් මරලා හෝ ඒක ලබා ගැනීමේ ආශා ස්වરૂපය අවිද්‍යාවේදී තියෙන බව නැත්නම් ඒ ව්‍යාපාදය ව්‍යාපන්න චිත්තෝ හෝති ද්වේෂක්ති ඉන්න පුළුවන් මේ මට ලැබිච්ච දේ හොඳ නෑ මේක මම වෙනස් කරන්න ඕනේ කියලා නොලැබිච්ච දේවල් පිළිබඳ දැඩි ආශාවත් ලැබිච්ච දේවල් හොඳ නැති නිසා වනසණ්ඩ වනසිතවිලිත් හිතේ පහළ වෙන්න පුළුවන්. හැබැයි තාම ඒවා වීතික්‍රමණය වෙලා නැහැ. ඒවට කියනවා පරිඋත්ථාන භූමිය කියලා. හිතේ නැගලා තියෙනවා. ඉතින් ඒකේන කරන කියන හිතන හැම ක්‍රියාවකම එයාගේ තියෙන දැඩි ආශාව සහ ඒ ද්වේෂය එනත නුරුස්නා ගතිය හැරෙනකොට කියයි. කරන හැම වැඩකම ඒක තියෙනවා. ඒ ඇඟ ඇතුලේ තියෙන මේ පරිඋත්ථාන ගතිය ඒකේ ක්‍රියා හඳා සාහරහා පේනවා. ඉතින් අපි සමාජයේ ජීවත් වෙනකොට දැඩි ආශාව තිබුණාට ප්‍රසිද්ධ කරන්නේ නැතුව තියෙන බව පෙන්වන්න නැතුව තපසෙක් වාගේ භාවනා කරන කෙනෙක් වගේ ඉන්නවා. දැඩි තරහක් තියෙනවා. බොහෝම ආදරෙන් සිපවඳ ගන්නවා. ඉතින් මේ කටයුත්ත දිගට යනකොට ලෝකයට පේන්නේ මේ මනුස්සයා මේ බත්තට කවුන් දෙයියෝ දනී කිව්වා වගේ මනුස්සයා මේ හැසිරෙන දෙටි ආශාවකින් මනුස්සයා හැසිරෙන තලි ද්වේෂයකින් කියලා ලෝකේ සාමාන්‍ය සමාජ ජීවිතේ නොදැනෙන්නේ ඉඳ තියෙනවා ඒකයි අපිට මේ මෙහෙමවත් ඔලූසගෙන ඉන්න පුළුවන් වෙන්නේ නමුත් සර්වඥාන්සේ ඉදිරියට ඒ දේ කරන්න බෑ භාවනා කරන යෝගාවචරයට එහෙම කරන්න බෑ භාවනා කරන යෝගාවචරය තීරුම් ගන්න හදනවා මම දැන් ආයාසයෙන් ඒ පරිවෘත්ත වීතික්කම කෙලස් නැති කර ගන්න මම සීලයක පිළිපදලා දැඩි උත්සාහයක් ගන්නවා ඉන්න ඉන්න ප්‍රතිතද කර ගන්නවා නමුත් ඒකීයේදී මගේ හිතේ දැඩි ආශාව සහ දැඩි ද්වේෂය මතුවෙනවා මේ මතුවෙන එක යටපත් කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ අපි ඒක දැනගෙන නිෂ්ඨාවටම සුව කරන්න පුළුවන් ක්‍රමයක් සර්වඥයන්සේ පහළ වෙන්න ඉස්සලා කවුරක්වත් මේ හිතුවේවත් නැහැ. කවුරක්වත් හිතුවේ නැහැ මේ හිතට නැගෙන ද්වේෂයක් හිතට නැගෙන තණ්හාවක් දුරු කරන්න පුළුවන් වෙයි කියලා. ඒකමයි අනික් ආගම් ඒක තරුවචන ඒක ਸਰබලදාරි දෙවියන්වහන්සේගේ තීන්දුවක්. ඒක බ්‍රහ්මයාගේ තීන්දුවක්. ඒක අල්ලාහ්ගේ තීන්දුවක්. අපිට කරන්න දෙයක් නැහැ. හිතට ඒ විදිහට ව්‍යාපාද, ද්වේෂ, ආශාවල් දුර්ස්නාගති පහළ වෙනවා. කියලා ඒගොල්ල මේ මාත්‍රකාවට බේත් හොයන්න ගියේ නෑ. නමුත් ਸਰවචනංශේ විනෝට ඒක විස්තර කරලා එළියට අරගෙන ඒක පෙන්නලා දුන්නා. උඹේ ඔය කායික ක්‍රියා වාචසික ක්‍රියා දුෂ්ට වීම නිසා සීල විපත්‍ය නිසාම තමයි මේ චිත්ත විපත්‍ය කියලා තියෙන නිසාම සීල විපත්‍යෙන් අයින් වෙන්න අයින් වෙන්න හික්මෙන්න හික්මෙන්න සදාචාර සම්පන්න වෙන්න වෙන්න හිතේ ඒ සැලෙන ගති වෙනුවට ඉතින් නිශ්චල ගති ඒකට කියනවා ඒකෝදි භාව. ඒ නැත්නම් ඒකග්ගතා. ඊට අමතරව පොදු සමාජයට ඇවිල්ලා තියෙන වචන තමයි සමාධිය. නැත්නම් සමතය. ඉතින් ඒකග්ගතාවයක් ඒකෝදි භාවයක් සමතයක් සමාධියක් නැති හිත අපි කියනවා අවිද්‍යා දෝමනසෙන් පීඩිත ආබාධිත එහෙම නැත්නම් ආසාදිත හිතක් කියලා. මේක සමහරු මේක දකින්න කැමති නැහැ. මයි ළඟ මෙහෙම තරහක් තියෙනවා, මයි ළඟ මෙහෙම ආශාවක් තියෙනවා කියලා දැකීමත් අකුසලයක් කියලා හිතන තරම් සදාචාරවාදී සමහරු. නමුත් ਸਰවචන්නාංශේ සඳහන් කරේ ඔබ දැක්කේ නැත්තම් මේක ඔබ දන්නේ නැත්තම් මේක දාකත් මේක දුරු කරන්න බෑ. ඒක සබ්බාසව සූත්‍රයේ සඳහන් කරනවා ජානතෝ භික්කවේ පස්සතෝ ආශවාණං khයං වදාමින අජානතෝ න අපස්සතෝ මගේ මේ ක්‍රියාව හරහා මගේ මේ වචනය හරහා මගේ මේ හිතවිල්ල හරහා ඉස්මතු වෙන්නේ අවිද්‍යාවද දැඩි ලෝභයක් නැත්නම් යමක් ඉෂ්ට කර ගැනීම සඳහා කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දියට කරකින්න සූර්ය උදා වෙන තුරු පිණි බෑවිල්ල මේක තමයි අපි උදේ ඉඳලා හඳනකම් කරන්නේ නමුත් මේ හැම එකක් යටම චිත්ත නියාමයක් වැඩ කරනවා අපි මේ දඟලන දැඟලිල්ලේ හැම පිලාම පිටිපස්සේ තියෙනවා අසන්තුෂ්ට ආශාවක්. ඒ ආශාව ඉෂ්ට කර ගැනීම සඳහා වැඩ කරනකොට භාවනා භාෂාවෙන් කියන්නේ දැඩි ලෝභයකින් මෙහෙවන ලදුව මේ කටයුත්ත සඳහා දිවා රාත්‍රී දෙකේ මහන්සි ඒ වගේම අපිව කුප්පන ක්‍රියාවත් කරන ශක්තියක් තමයි දැඩි ද්වේෂය. දැඩි ද්වේෂය අපවම අපිට 이르දි බල ප්‍රත්‍යහාරය පහළ වෙනවා. ඕන කෙනෙකුට වනස්සිතවිල්ලක් ඇවිල්ලා යා වනසන්න ඕන වුණොත් ඝන දෙවින ඕන කියන එක නොමිලගන්න පුළුවන්. ඒ නිසා අපි දවසින් ක්‍රියාත්මක වෙන හැම කායික ක්‍රියාවක් පිටිපස්සෙම වාචසික මානසික හැම සිද්ධියක් පිටිපස්සෙම ඔය අභිජ්ජා ව්‍යාපාද කියන දෙකෙන් හොල්මන් කිරීමක් කරනවා. ඉතින් කවුරු හරි හිතනවා නම් ඒක දානේ දීලා බේරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් සිල් රැකලා බේරන්න පුළුවන් වෙයි කියලා ඒක ඉතින් පය බර වායට පිටිකරහරා බෙහෙත් පිටිකරහරා හය බෙහෙත් බඳින්නාසේ. ඒ නිසා වීතික්කම කෙලස් කියන රෝගයට සීල ප්‍රතිපදාව ගැලපෙනවා. එතකොට ඒක තනියම කරන්න පුළුවන්. නමුත් මේ සීල කියන බේතෙන් පරිඋත් ทาน කෙලස් වලට පරිඋත් ทาน කෙලස් කියන රෝගෙට බෙහෙත් නැහැ. ඒක නිසා පරිඋත් ทาน කෙලස් දැනගන්න අහුම්කම් දෙන්න. බුදුබණට අහුම්කම් දෙලා අහුම්කම් දෙලා දැනගන්න ඕනේ සීලය අයින් කරන එකත් විශාල දෙයක් ඒක නිකන් බුල්ඩෝසර් එකකින් බැකෝ එකකින් අයින් කරන තරම් බරක් ඊට පස්සේ සවලින් අයින් කරන තරම කෙලස් වර්ගයක් තියෙනවා ඒක බුල්ඩෝසරෙන් ගන්න බෑ බුල්ඩෝසරෙන් අයින් කරලා පස්සේ සවලක් උදලක් අරන් ගිහලා ආයේ ඒ ටික අයින් කරන්න ඕනේ අන්න ඒ ටික දැන ගැනීම සඳහා ඉදිරිපත් වෙන කෙනා හුඟක් අර සීලය රකින්න කෙනාටත් වැඩි ඊටාම සූක්ෂම වෙන්න ඊටාම ප්‍රණීත වෙන්න ඕනේ. ඒක පිළිබඳ හදාරන්න ඕන. ඒ හැදෑරීම ස්වයං හැදෑරීමක් නිසා ඒ සීලයට තරමට වක්වත් මේක බාහිරින් ගන්න බෑ. Tamangeම හිත දිහා මධ්‍යස්තව බලලා ගාක් වෙලාවට තව කෙනෙක් එක්කට සාකච්ඡා කරලා තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මම මේ ක්‍රියාත්මක වෙන කායික ක්‍රියාව වාචසික ක්‍රියාව මනස ඇතුලෙන් අවිශ්ලා ඇවිල්ලා තියෙන්නේ මොන න්‍යාය පත්‍රෙන්ද අනිවාර්යයෙන්ම මේ දෙකට දාන්න පුළුවන් අභිජ්ජා ව්‍යාපාද කියන දෙකට. ඉතින් ඒක ඉස්සලා ඉස්සලා මානසික උපදේශකෙක් හෝ එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් හෝ නැත්නම් සත්පුරුෂෙක් ඉදිරිපිටදී සාකච්ඡා කිරීමෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් එහෙම නැති වුණත් තමාටම මේක රූපලාවන්‍ය කරන කෙනෙක් ළඟ නැති වුණාට කණ්ණාඩියකින් බලලා තමන්ගේ මූණ තමන්ටම හදා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමන්ටම මේක බේරුම් ගන්න පුළුවන් චෛතසිකයක් මේ හිතේ තියෙන ওই අවිජ්ජා දෝමනස්ස වගේමයි ඒකත් අවිද්‍යාව ව්‍යාපාදේ වගේම ඒකට සතිය කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. හැම කෙනෙකුගේම හිතේ ප්‍රකටව ප්‍රබලව පරිඋත්ථාන මට්ටමින් දැඩි ලෝභය සහ දැඩි ආශාව තියෙන්න පුළුවන්. ඒක නාස්ලනුවත් දා මීහරකට දාගත්තාම අදිනතිතට යනවා වගේ අපි සාමාන්‍ය භාවනා කරන හැම වෙලාවෙම හිත එක්ක ද්වේෂයෙන් වැඩ කරන්නේ එක්ක ආශාවෙන් වැඩ කරන්නේ නාස්රණුවක් දාගත්ත මීහරකෙක් වගේ. නමුත් මේ ක්‍රියාවත් නැති මෙච්චර දාන්නේ නැති මෙච්චර ප්‍රසිද්ධ නැති චෛතසිකයක් තියෙනවා. ආර දෙක වගේමයි. උපත්තියම ලැබිලා තියෙනවා කිසිම කෙනෙකුට අඩුවක් නැතුව සතිය කියලා ඒකට සමහර තැන්වලදී සර්වචනාංශේ අප්‍රමාදී කියලා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඒ තමන් ක්‍රියාත්මක කරනකොට ක්‍රියාව වෙද්දිම මධ්‍යස්ථ හිතකින් බලාන හිටියොත් බොහෝ වෙලා බලාන ඉන්නකොට සුළු වෙලාවකින් නම් ගන්න අමාරුයි බොහෝ වෙලා බලාන ඉන්නකොට මේ මේ හරක යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තමන්ටම දැනගන්න පුළුවන් අන්නේ චෛතසිකයේ තමයි අපට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ, හැරමිටියක් වෙන්නේ. ඒ චෛතසිකය අපි හදා ගන්නකම් ඇත්තටම බාහිරේ කල්යාණ මිත්‍රෙක් අපි කිට්ටු කරගන්න. ඇත්තටම මේ සත්පුරුෂයෙක් කිට්ටු කරගෙන එයාට කියන්න නැත්නම් එයාට අවස්ථාවක් ලැබලා දෙනවා. මට මෙන්න මෙහෙම දේවල් වෙනවා. මම මේ මේ වගේ මෙහෙවීම් වලට යනවා. ඔබතුමා නැත්නම් ඔබතුමිය මේ ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් ඒකට ලොකු පාවාදීමක් කරන්න ඕන. ඒක අපි අම්මට අප්පටවත් කරන්නේ ඒ ඒ කල්යාණ මිත්‍ර කොහෙන් එනවද මොන જાතියෙන් එනවද කියලා අපි දන්නෙත් නැහැ. නිසා ඒක සඳහා නැමිති නැමිච්ච ගතිය යටහත් පහත් ගතිය සූදානම් ගතිය ආධ්‍යාත්මික දෙයක්. ඒක කාටවත් බලපන්න බෑ. මේ කාටවත් පටවන්නත් බෑ. මේක විය යුතුයි කියලා දෙකුත් නැහැ. ඒක නොවි ඉන්න ජනතාව තමයි ඔලමුල જાතිය කියලා කියන්නේ. හිතුවක්කාර જાතියේ කටපාඩම් කරපුවායි කිසිම කෙනෙකුගෙන් අහන්න මොනවත් නැහැ. ඔය මේ වල්මි හරකෙක් වගේ වැඩ කරගෙන යනවා. ඒ හොඳත් වැඩක් කරනවා නරක වැඩක් කරනවා. නමුත් යෝගාවචරය කියලා කියන්නේ මේ චිත්ත විපත්‍ය තේරුම් ගත්ත කෙනා උත්සාහ කරනවා මේ හිතට ආපු අවිද්‍යාව හිතට ආපු මේ ව්‍යාපාදය අහේතු අප්‍රත්‍යයෙන් පහළ වුණා නෙවෙයි. ඒවා ආහාර නොදී පොහොර නොදී නිකන් ආපුවා නෙවෙයි. ආහාර දීලා පොහොර දීලා තියෙන්නේ. මේ ආහාර දෙන්නේ තමයි පොහොර දෙන්නේ තමයි. ඒක නිසා මම මේක අල්ලගත්තොත් ඒක ඉතාමත්ම චිත්ත වේතක් බොන්නා වගේ. හැබැයි බිව්වොත් කුණයි. ඒ නිසා මේ තිත්ත බේත සඳහා එළඹ පෙළඹ වාසය කිරීමට කියනවා චිත්ත භාවනා කියලා. සමත භාවනා කියලා. එහෙම නැත්නම් මේ සමාධි භාවනා කියලා කියනවා. ඉතින් ඒක ටිකක් බරපතලයි. අර සීලයට වැඩිය හැගේ බරපතල. නමුත් සීලෙන් තමයි ඔය කියන ඉස්ලාම ඇතුළේන අවිපටිසාරතාවය හරහා මේක තවත් දියුණු කිරීමක් තමයි සමත භාවනා කියලා කියන්නේ. එහෙම නැත්නම් සමාධි භාවනා කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා අමුතු ප්‍රතිවාප ඉල්ලනවා. ශීල විසුද්ධියට එහා ගිහිල්ලා අපි යම් වෙලාවක මේ ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාවය සමාධිය සමතය ඉල්ලනවා නම් අපිට අපේ gedara dor පරිසරය වෙනස් කරලා අරණ්‍ය පරිසරයක් රුක්කමූල පරිසරයක් ශූන්‍යාකාර පරිසරයක් යන්න වෙන එක හරියට අත්බේත් වලින් බේත් කරන්න බැන්නම් අපි ඉස්පිතාලට යන්න වෙනවා. අත්බේත් කරන ගමන් ගෙදර ඉඳගෙන ওই වනාඋස දොලින් කරගෙන යන්න පුළුවන්. දැන් එහෙම බෑ. දැන් මේ ලෙඩේ මේ මට්ටමට යනකොට ලෙඩා ඉස්පිතාලට දාන්න වෙනවා. එතකොට ගෙදර දොර ඉඳගෙන පුරුදු තාලේ නෑ යොත් එක්ක ඉඳගෙන කරන්න බෑ. ඒ වෙනුවට නර්ස්ලා ඉන්නවා, ඇටෙන්ඩන්ට්ලා ඉන්නවා, දොස්තරලා ඉන්නවා. ඒගොල්ලෝ වැඩේ බලා ගන්නවා. ඉතින් ඒ තරමට ගියාට පස්සේ ගෙදර ඉඳගෙන කරන්න බෑ. ආන ඒ නිසා මේ සමත භාවනා නැත්තම් මේ චිත්ත සම්පදාව හෝ විපත්‍ය කියන එක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා ඒ සඳහා හදලා තියෙන ස්පිරිතාල වලට තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒ වෙයි ඒ සඳහා ඒ ඒ සීල විසුද්ධිය කරලා බේරන්න බෑ. තවදුරටත් යාට ඉදිරිපත් වෙන්න ඕන, ඉදිරියට යන්න ඕන. සියුම් සූක්ෂම විදිහට මේ කෙලෙස් අයින් කරන්න පුළුවන්, විපත්‍ය අයින් කරනවා. භාවනා මධ්‍යස්ථානකට යන්න. ඒ භාවනා මධ්‍යස්ථාන තමයි යෝග ආරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා කියලා කියන්නේ. ඒක ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ බුදුහන්සේගෙන් සල්ලක්ෂ්‍ය කියලා. ශල්්‍ය අක්ෂි වෛද්‍යවරයෙක්. බුදුන්සේ ඇහි තියෙන සුද කපන අක්ෂි වෛද්‍යවරයෙක් උන්වහන්සේ ඉසල කියලා දෙනවා. මේ මේ දේවල් දැනගන්න ඕනේ චිත්ත විසුද්ධිය කියලා එක්කක් තියෙනවා චිත්ත සම්පදා කියලා එක්කක් තියෙනවා චිත්ත විපatti කියලා එක්කක් තියෙනවා ඒ චිත්ත විපatti ගැන දැනගන්නවා උඹලා උඹලටම කියලා දුන්නා පස්සේ කැමති කෙනෙක් වාට්ටුවට වරෙලා. කැමති කෙනෙක් ආවට පස්සේ දැන් උඹලා තුර තියෙනවා තකතිරුකක්. වරදව වටහා ගැනීම. බමුණු මත මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නැතිකරන්න ඇහි සුද කපන්න. එහෙම නැත්නම් ඒ කැටරක් තියෙන මනුස්සයර සුද තියෙන මිනිහට එක්කන දෙන්නා වගේ පේන්නේ. ඉතින් මනුස්සයා කියනවා මම මේ දැකලා කතා කරන්න කියලා ඇත්ත තමයි. නමුත් ඇහි සුද කැපුවට පස්සේ මේ මනුස්සයර දෙන්නේ මේට වැඩි පිරිසුදු දර්ශනයක් තියෙනවා. මේක සුද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා බෙල්ල හිර කරගෙන කපනවා. ඒ කැපිල්ල සඳහා බුදුජානනාථගේ තියෙන සලක්ෂ්‍ය ක්‍රමයට උන්වහන්සේ අපිට සහයෝගයක් ඉල්ලනවා. ඒ සහයෝගය ශල්්‍ය වෛද්‍යවරයෙක් ශල්්‍ය වෛද්‍යවරයෙක් ලෙඩාගෙන් අස්සන් ගන්නවා සිහි නැති කරන්න කැමති. සීලති කරන්න නැතුව වෛද්‍ය කරන්න බෑ. ඒ නිසා ඒකට කැමැති කට්ටියට විතරයි ශල්‍යගාරයට ගන්න. ඉතින් ශල්්‍ය වෛද්‍යවරයාගේ වැරද්දක් නැහැ. සීනති කරන්න කැමති නැති කෙනා ශල්්‍ය කර්මයට ලක් කරන්නේ නැහැ. ඒ නිසා එතනක් කියනවා යම් ප්‍රමාණයක ආචාර ධර්මයක් සමාජ ධර්මයක්. ඉතින් බොහොම කලාතුරකින් තමයි මේ චිත්ත විපatti දන්න කෙනා තමයි අසං කරන්නේ හොඳයි මම කැමති සීනති කිරීමක් කරන්න කියලා. ඒ සීනති කිරීමේ උපක්‍රම වශයෙන් තමයි මේ කමඨහන යෝගාවචරයට දෙන්නේ. ඒ අර කය සහ වචනය කියන දෙක දුස්චර්ය වලින් වැළකීම අපි හිතමු ශීල සම්පත්තිය කියලා. කාය සහ වචන දෙක දුස්චර්යෙන් නැත කරනවා. නමුත් මේ සමාධියට එහෙම නැත්නම් මේ චිත්ත සම්පත්තියට යනකොට චිත්ත භාවනාවට යනකොට එයා කායික ක්‍රියා සියල්ල නැතර කරන්න ගිවිස ගන්න වෙනවා. දුස්චර්ය විතරක් නෙවෙයි. අනුන්ට හානි කරන දේවල් විතරක් නෙවෙයි සියල්ල නතර කරන්න කිවිස ගන්න වෙනවා. පරිේශන මට්ටමේ. ඊට පස්සේ වාචසික ක්‍රියා සියල්ල නතර කරන්න පොරොන්දු වෙන්න ඕනේ. පොරොන්දු වෙන පදනමක විතරයි එයාට මේ හිත කියන ධර්මතාවය අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ කෙලසිලාද <clears throat> විපත්ති කරද සම්පත්‍ති කරද කියලා තේරුම් ගන්න. ඉතින් මේක තල්ලි වෛද්‍යවරයෙක් ලෙඩාගේ මාසංගරණ ලෙඩා සීපත් සීනති කරනවා වගේ මේ කටයුත්ත ලෙඩාගේ ඇත්තට අසංකල කෙරුවත් ශල්්‍ය වෛද්‍යවරයන් බුදුජානනාංශෙත් මේක හොඳයි කිව්වත් අපි ගినాපු ඇබ්බැහි තියෙනවානේ. අපි ගినాපු අපේ චරිත ලක්ෂණ තියෙනවානේ. අපි ගినాපු මේ කර්ම පුරුදු තියෙනවානේ. ඉතින් ඒක නිසා ඉඳගෙන හිටපන් හෙල්ලෙන්නේ නැතුව හිටපන් කිව්වට අපි දන්නේම නැතුව කය නටනවා. තියන්න බෑ. කාටවත් කැමති නෑ කවුරුත් කැමති ඉතින් මැටි බුද්දෙක් තිබ්බා වගේ ඉන්න. පුළුවන් ද බලන්න සියලු නෑයින් කෙරෙන් වෙන් වෙලා සියලු වස්තු කෙරේ වෙන් වෙලා විදිහලා එක විදිහට මේක හිටපන් කිව්වට හිටින්නේ නෑ. ඔය නලියන එක තමයි කෙලස් කියන්නේ. ඒ නලියන නලිය විලර බුදුන්සේ ආනන්ද සප්පාය සූත්‍රය කියන මේ හැම නලිය විල්ලක්ම කෙලස්. පහන් දැල්ල නලියනවා. ඊට පස්සේ එක්කෝ කුටු කුටු ගාලා බුළු බුළු ගැන්නිලා කතා කරනවා. එහෙම නැත්නම් ඊගාට කතා කරන්න තියෙන දේ හිතේ විතක්ක ਵਿਚාර වශයෙන් නගිනවා. ඉතින් එතකොට පේනවා අපි අනේ බොහොම අමාරුවෙන් තමයි ඔය ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව වස්තුවෙන් වෙන්ව කාය විවේකී ලැබුවේ. නමුත් ඒ වුණාට මේ හිත කාය තිබ පැත්තකට කරලා තියපන් කිව්වට හිටින්නෙත් නැහැ. වචනේ කී කරු කරලා කතාව අඩු කරන්න නැත්නම් නතර කරන්න කිව්වට තනියම හරි කතා කරනවා. ගහක් ළඟට ගිහිල්ලා හරි කතා කරනවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මෙව්ව ගැන තකන්නේ නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කක දෙමුලිච්ච වගේ කතා කර කර කයිවාරු කර කර නටනට අයින ගෙදර ජීවිතයක චිත්ත විපත්‍ය කියන එක ටොංගන. ගෙදරක ඉන්නකොට එදිනෙදා අපි හිතන අපි ගිහිල්ලා කානිවල් එකට ගිහිල්ලා ඉන්නවා අපි යන භෝජන සංග්‍රහයකට යනවා එහෙම නැත්නම් පාටියකට යනවා ගිහිල්ලා නිසිසේ කතා කරනවා නටනවා උඩරට නැටුම් නටනවා පාතරට නැටුම් නටනවා දඟර නැටුම් නටනවා ඔක්කොම සෙල්ලම් විදියයි පුළුවන් තියෙන එකයි ජීව කරන්නේ නැතුව මොනව කරන්නේ එතකොට හම් වෙන චිත්ත විපත්ති ප්‍රමාණය බැලුවොත් ඒක තේරෙනවා දැන් මේ වගේ තැනකට ඇවිල්ලවත් මේ නැටිල්ල නැතර කරන්න බෑ පාටියකට කියලා නටන එක නැති ලොකු සමාජයේ දියුණු ගතියනේ දැන් නෑ දැන් මෙතෙන්ද ඇවිල්ලා කිව්වත් මේ ඇඟ නටනවා. ඉතින් ඒක තමයි ਸਰවචාන්සය පෙන්වන්නේ මේ හිතේ තියෙන නැහැදිච්චකම නිසා අභිජ්ජා දෝමනස නිසා මෙහා නිතරම ඇතුලේ කොටි පොරයක් තියෙනවා. නයි පොරයක් තියෙනවා. මල්ල ඇතුලේ සර්ප දැඟලිල්ලක් තියෙනවා. ඉතින් මේක දිහා බලන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. මේක දිහා බලාගෙන ඉන්නත් බෑ. බලපු ගමන් බය වෙනවා. මේ මේ ජීවිතවල තියෙන්නේ මෙතෙක් කල මේ කොටි පොරේක. මෙතෙක් කල ඉඳලා තියෙන මේ සර්ප ගොඩක. මේක ඇතුලේ කිසිම හැදිච්ච කමක් නැහැ. දුවට මතක තියාගන්න බයලජ්ජා දෙක තියෙන්නේ සීලෙට විතරයි. සීලෙන් මේ පිට ගිහිලා හිත දිහා බලන එකට හැම එකාටම තියෙන අවලං හිතක්. අශික්කිත හිතක්. නොකෑමන දහවදුර හිතක්. ඒකයි ඔය හීනේ අපිට ඕන සෙල්ලම් අපි කරගන්නවා හීන ලෝකෙට ගියාට පස්සේ. අන්න එතකොට පේනවා මම කොහොමද කියලා. එදිනදා ජීවිතේ කරගන්න බැරි හැම වැඩක්ම ශීලදී සිද්ධ කරලා දෙනවා. දැන් පිරිමි කට්ටිය දැන් නම් ගෑනු කට්ටියත් ඒක කරනවා සැරවීම ටිකක් බිව්වට පස්සේ ඔය හිතූ දෙයක් කරනවා. අර දවල් ජීවිතේ ප්‍රසිද්ධිය කරගන්න බැරි දේවල් කාලා බිල්ල ඉන්න වෙලාව ඕක ගණන් ගන්න එපයි කියලා අර යටි හිතර කරන්න ඕන දේවල් සේරම කරනවා. මේ මේක දිහා බලනකොට ශිෂ්ට සමාජයට පේනවා මේ මිනිසයා මදයට හෝ පමාදයට ලක් වෙලා. මත්පැනි මදේට ලක් වෙලා නැත්නම් ප්‍රමාදයට ලක් වුණාට පස්සේ ඒ මනුස්සයාගේ තියෙන අර හිතේ තියෙන අර <clears throat> නැහැදිච්ච කන්ටික එළියට එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකම විපත්‍යක් වශයෙන් පෙන්නලා මේක සම්පත්‍යක් පාටපත් කරන්න <clears throat> මේ හිතේ තියෙන අවිද්‍යාව සහ ව්‍යාපාද දෙක ගොඩක් ගොඩක් එන්නේ නැතුව ටික ටික එnderලා මේක දිහා බලා සිටීම සඳහා හරිම සරල හැබැයි ලොකු වගකීමකින් යුක්ත බොහෝම දුරදිග වැඩකට අපි ඡන්දේ ඉල්ල ගන්නවා අසනක් ගන්නවා මධ්‍යස්ථ අරමුණක් දිහා බලනින්දී හරිම සරලයි අවිද්‍යාවට යන්න දෙන්නේ නැතුව ව්‍යාපාදයට යන්න දෙන්නේ නැතුව හිතාවදි කර ගැනීම සඳහා මධ්‍යස්ථ අරමුණක තියාන මේ මධ්‍යස්ථ අරමුණ ඒකාන්තයෙන්ම අපි පිළිගත්තත් නැතත් කිසිම අවිද්‍යාවක් නැහැ කිසිම ව්‍යාපාදයක් නැහැ නින්දකුත් නැහැ ඉතින් ඒ නිසා කියනවා උඹ කය වාටම්පත් කරපුවා හොඳටම පట్టල කරපුවා. හොඳටම සුව පහසු විදියට සමබර කරලා. හොඳ ලිහිච්ඡ ස්වරූපෙත් තියාගෙන හිත පිට යෑම නැතුව මේ කයේ තියාගන්න උනට ඇත් දෙකත් වහගෙන සද්ද නැත්නකට ගිහිල්ලා මේ කය දිහා හිතින් බලාගෙන ඉන්නේ. ඒක නිසා මතක තියාගන්න මේ චිත්ත විසුද්ධිය ගැනයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා යම්ම චිත්තක්ෂණයක අපි අධිෂ්ඨාන පූර්වකව භාවනා කිනීතියව වේවා. එහෙම නැත්නම් එදිනදා ජීවිතේ හරි වේවා. අපි සුවසේ යම් තැනක වාඩි වෙලා මේ කයට හිත ගන්නවා. නැත්නම් නන්නත්තර වෙන බාහිරයට යන හිත වර්තමාන මොහොතේ මම දැන් මෙතන තියෙනට ගැනට ගන්නවා. ඒ බව දන්න වර්තමානයේ ඉන්න බව දන්න හැම චිත්තක්ෂණයකම ඔය කියන චිත්ත විපත්තිය නෑ අවිද්‍යාව නෑ ව්‍යාපාදේ නෑ ඒක නිසා මේ නික්ලේශී තන නොමිලේ අපිට ලැබෙන්නේ. නමුත් බලන්න කොච්චර අමාරුද කියලා ඒ චිත්තක්ෂණය රකින්න එක. ඒ තරම්ම හිත අවිද්‍යාවට දුවන, ඒ තරම්ම හිත ව්‍යාපාදයට දුවන. ඉතින් මේ යෝගාවචරණ ඊට පස්සේ පේන්න පටන් අර ගන්නවා මේ දැන් බුදුචානන්සේ විකල්පයක් අපට දීලා තියෙනවා. සංසාර පුරුද්ද නිසා, රුචර්ජුකන් නිසා, බැහි නිසා මේ හිත දුවනවා. නමුත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ නික්ලේශී චිත්තක්ෂණයක් මහමුද වෙරිච්ච මිනිසෙකුට මැද දිවිනක් පහල කළා දුන්නා වගේ පුතේස් කියන්නේ දිවිනට ලහිටපොක වේලෙන්න පුළුවන් මහමුදේ කිඹුලොත් තියෙනවා ඒ කිඹුලට වැඩිය මේ මිනි මොරුත් තියෙනවා දියසොලිත් තියෙනවා තෙමිලා හරි අමාරුයි කියන්නේ ওই ගොඩබිමට ලහිටපන් කියලා කොච්චර අමාරුද බලන්න ගොඩබිමේ තියන් කුඩල කොට්ට උඩ තිබ්බා වගේ වර්තමාන මොහොතට ආපු ගමන් මෙයා ආයෙත් දන හොනොතන අර මොහොතට වැටෙනවා ආයෙත් අවිද්‍යාවට ආයෙත් ව්‍යාපාදයට යනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ හිතට අර චිත්ත විසුද්ධිය තෝරලා දුන්නත් චිත්ත විසුද්ධිය ප්‍රායෝගිකව උපයලා දුන්නත් එයාගේ මොකද්ද කියන්නේ මේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ගිනාපු Java නිසා හෝ අවිද්‍යාවට දුවනවා නොලැබිච්ච දෙයක් ගැන හිතන්න හිතින් වැඩ කරනවා අතීතයට දුවනවා අනාගතයට දුවනවා අර මනුස්සයා මේ මනුස්සයා ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. තැඩි ආශාවක. අසන්තෘප්ත ආශාවක. එහෙම නැත්තම් මේ වර්තමාන මොහොතේ ඉන්න වෙනුවට ඒ එන මොනවත් එක්ක හරි ගැටෙනවා. ද්වේෂය පහල කරනවා. නුරුස්නා ගති පහල කරනවා. ඉතින් මේක නිසා ඉතින් කොටි pore අහු වෙන පටන් ගන්න මේක චිත්තක්ෂණයකවත් මේක තියන්න බෑ. එහෙර පයින්නවා මෙහෙර පයින්නවා ආයෙත් අරගෙන වර්තමාන මොහොත වෙනවා එහෙර පයින්නවා මෙහෙර පයින්නවා ඒක නිකන් හොඳටම දඟලා මේ තොටිල්ලේ තියානින්න හදන ආයම්ම කෙනෙක් වගේ. තිබ්බ ගමන් මේක පයින්නවා. ආයෙත් ගෙනත් තියෙනවා ආයෙ පයින්නවා. ඉතින් මේ හටන කරන්නට අපි කියනවා සමත භාවනා කරන මිනිසයා භාවනාකාරයා සමාධි භාවනාවක් කරගන්න හදන මනුස්සයා කියලා උත්සාහ කරනවා. ඉතින් ඒ ඒ ඒ ඒ වර්තමාන මොහොතේ ඉන්නතෝ හිත පිට පණින ගතිය හැම කෙනෙක්ම මේක ජීවිත බුද්ධියට අරගෙන මගේ හිත හික තැනක හිටින්නේ නැහැ නේ කියලා පශ්චාත්තාප වෙනවා. හැබැයි බුදුහාමුදුරු කියනවා ඕක එක්කෙකුගේ ජීවිත බුද්ධිය නෙවෙයි හැම එකාගම හිතේ තියෙන දාපතුවා ගතියක්. ඕකට උඹ කනකාට වෙන්න එපා. ඔබ භාවනා නොකරුවා නම් ඕක දැක්කේ නැහැ. භාවනා කරන නිසා දකින්නේ ඒක කනගාටු වෙන්න දෙයක් නෙවෙයි. අර සීල සම්පත්තිය ඇති කරගන්න රේතේ විපිලිසරකමක් නැතුව ගියානව. ඒ වගේ තමයි මගේ හිත මේ තරම තුප්පහි බව. මගේ හිත මේ තරම නොසන්ඩාල බව. මගේ හිත මේ තරම පිසුතුකම ඉන්න බැරි බව දැනගන්න එකත් ප්‍රමෝදයක් පහල කරගන්නයි කියලා. කාටද පුළුවන් මේ හිතේ නොසන්ඩාලකම දැකලා ප්‍රමෝදයක් පහල කරන්න. මෙහෙම දෙයක්ද බුදුහාමුදුරුවෝ මේ සමත භාවනාව උගන්වන්නේ කියලා හිතන්න පුළුවන්. කිසි කෙනෙක් කැමති නෑ මේ රෝග ලක්ෂණ ටික දකින්න. ඉතින් රෝග ලක්ෂණ දකින්න කොහොම මේ සනීප කරන්නේ? රෝග ලක්ෂණ මතුවෙන වෙලාවේදී දුවපැන අවදිනවනම් ඒකත් එක්ක නඩු කියන්න හදනවනම් ඒ වෙනත මේ මගේම අඩුපාඩුවක් වෙන්න ඇති කියලා මේක පව් කොන්තරත් එක ඔළුවේ තියාගන්න හදනවනම් එයාකට අමනේයි කියලා කියනවා. මෝඩයයි කියලා කියනවා. තකතිරෝයි කියලා කියනවා. අවිද්‍යාව කියලා කියනවා. ඉතින් බලන්න ටෝන් ගන්න අවිද්‍යාව තියෙන අපි ගාව. මේ වර්තමාන මොහොත දීලා තියෙනවා. මේක බුදුහාමුදුර අපිට දීලා තියෙන එක. ඒකට ගන්නත් පුළුවන්. ගත්ත ගමන් තියන්නේ ඉසලපයි. ඒ පණින හැම වෙලාවෙම අපි පශ්චාත්තාප කවදා හරි මේ හටන කරලා කරලා කරලා දවසක මේ මිනිස්සුෙකුට මේ ලුණු මිරිස් කන මොලේ ඇති වෙලා මොලේ කල්පනා පහළ මේ සුත්තමේ ඥානය පහළ වෙලා කල්පනා වෙයි ඔය කොච්චර පිටපැන්නත් ආය වර්තමාන මොහොතට ගන්න පුළුවන්. ඒකනේ සම්පත්තිය. පුළුවන් ද අපේ හිත කවදාකවත් වර්තමාන මොහොතට ගන්න බැරි පැනිල්ලක් පන්නන්න මොනම කෙලෙසකටවත් බෑ. මෙන්න මේක තේරුම් ගත්ත මනුස්සයා සමතේ සීලෙන් ලබන අවිපටිසාරයට භාවයට වැඩිය අවිපටිසාර භාවයක් ලබනවා. උඹ ඕන කෙලෙසයක් කරපන්. ඒක ඉතින් ධම්මාන්තර ගතිය. කැබ්බැහිය. ඒක රුචර්ජකම ඒ කොච්චර තිබුණත් මං ආයශරයක් විශේෂ බලන්නේ නැති ආයම්ම කෙනෙක්. බබා ඇවිල්ලා බබා නැවත නැවත තොටිල්ලේ තියෙනවා වගේ මං ආයෙත් අරගෙන වර්තමාන මොහොතේ තියෙනවා ආයෙත් අරගෙන වර්තමාන මොහොතේ තියෙනවා ආයෙත් අරගෙන වර්තමාන මොහොතේ තියෙනවා මේන්න මේ දේ කරන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා මේ වර්තමාන මොහොතට නැවත ගැනීමේ හැකියාව අපි අපිට හම්බෙච්ච ජීවිත බුද්ධියක් මොනම කෙලෙසයක්වත් ලෝකේ නැහැ. ඊතාවරව අපේ හිත කෙලසන්න පුළුවන් එක. ඕනම කෙලෙසකට පුළුවන් තාවකාලිකව අපිට වර්තමාන මොහොතේ පන්නන්න පුළුවන්. ඊහා සමාන මහිතියක් තියෙනවා අපිට වර්තමාන පිටපැන එක අපව ගන්න. ඉතින් කවදා හරි යම් කෙනෙක් මේ පිටපැන එක අපව ගැනීමේ හැකියාව තමයි බුද්ධ පාක්ෂික ධර්මය. ඒකයි ප්‍රතිපදාව, ඒකයි කුසලය, ඒකයි දක්ෂකම. ඒක නිසා ඒකත් එක්ක හටන් කරන්න වෙන්නේ මාර්ගපාක්ෂික ධර්මයකත් එක්ක මොකද්ද හිත කොච්චර කිරිසුතනක දුන්නත් බුද්ධ ධර්ම වශයෙන් කියලා දුන්නද අපිට පයින්නවා. මාර්ගාක්ෂික වෙනවයි කියන්නේ ඉන්නේ පිටපැනීම ගැන පශ්චාත්තාප වෙච්ච ගමන් මාර්ගාක්ෂිකයි. පිට පශ්චාත්තාප වෙච්ච ගමන් කෙලෙසයක්. ඒක නිසා එකම මිනිස්සු දෙන්නේ නැත්නම් එකම භාවනා මධ්‍යස්ථානයේ දෙන්නේ භාවනා කරන එක්කෙනෙකුගේ හිත පිට යනවා. එයා දන්නවා මම මේ එකතන වර්තමානයේ වාඩි වෙලා ඉන්න එක තමයි මම මේ දීපු කමටහන. ඉතින් ඒ ඉඳගෙන ඉන්න එක ඇතුළෙම තව සුරක්ෂිත තැනක් තමයි මේ ආස්වාස ප්‍රස්වාස දෙක දකින්න නම් ඒක ඇතුලේ තියෙන පිම්බීම හැකිලිම දෙක දකින්න හොඳට විශ්වාසයි මම දැන් පිට ගිහිල්ලා නැහැ කියලා. මේ මොකක් හරි තේදි හිත පිට යනවා. පිට ගිය ගමන් පිට ගියේ කරන පශ්චාත්තාප වෙනකොට ඒක නා චිත්ත විපත්තියකටපත් වෙනවා. දැන හෝ නොදැන. ඒක නා දැනගත්තොත් බොහෝ කල් භාවනා කළොත් කොච්චර පිට ගියත් මට ආපහු ගන්න පුළුවන්. අපි අද දවල් ටිකක් අපි ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සාකච්ඡා කරා. ගන්නව හෝ ගෙනෙනවා කියන දෙකේ එකක් සිද්ධ වෙනවා. පිට ගියේ හිත ආපහු ගන්න. එන්නේ ඒ ආපහු ගන්න පුළුවන් පැත්ත සමාදන් වීමම සම්පදා. සම්පත්‍ය. ඒක කියන ශාසන සම්පත්‍ය කියලා අපි දැන් මේ කතා කරන මාතෘකාවේදී බුදුහාමුදුරු දීලා තියෙන නම චිත්ත සම්පත්‍ය. මේක කියලා දෙන්න පුළුවන් නම් කාට හරි ඒ කියන්නේ වංශාසීල ලැකලා කොච්චර කොච්චරක් උත්සාහ කරලා ඒ උත්සාහය අවංකව තව කෙනෙකුට වාර්තා කෙරුවොත් පමණක් පොඩි කාලයක් භාවනා කළා නෙවෙයි එක එකනාගේ தත්වල හැටියට බොහෝකල් භාවනා කරනකොට බලච්චාවයි යන තැන කාපව එන්න කියනකොට ගන්න පුළුවන් ගතියක් උඹට තියෙනවා. උඹ ඒක විතර සමාදන් වෙනවා. ඒ ඒකලයක් පුළුවන් වෙච්ච ගමන් ආය අර පුරුදු මම දැන් මෙතන කියන එකේ හෝ ආශ්‍රද ප්‍රසවාසී හෝ පිම්බීමේ කිරීමේ හිටපන්. ඉතින් යම් කිසි කෙනෙකුට මේක මේ රහස තේරිලා විපත්‍ය අවස්ථාව සම්පත්‍ය අවස්ථාවටපත් කරගන්නේ හුදු දිට්ඨියෙන් පමණයි. හුදු ප්‍රයෝගයෙන් පමණයි. හුදු ශිල්පයෙන් පමණයි. මේ ශිල්පේ දිනු කරගෙන යනකොට ඇහුවොත් අහනවනම් අහනවමයි. දැන් මේ හිත පිටපණින් නැති වෙන්න අපි පිටිගියට පස්සේ ගන්න පුළුවන් ඒක හරියි. දැන් මට ඒක විශ්වාසය පහළලා තියෙනවා පිට නොපණින්න කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවනම් ඇතුළට ආනපානෙට වර්තමාන මොහොත ගත්තාම ඒකේ විස්තර වලට ප්‍රේම කරන්න කියන. ඒකේ විස්තර වලට ආදර කරන්න කියන. ඒකේ විස්තර වලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බුල්ලුවන් තරම් අවුස අවුස බලන්න විස්තර කර කර බලන්න පතුරු ගහලා බලන්න. බලන්න බලන්න බලන්න හිත ගිට ආපු ගමන් හිතට හොඳට වැඩක් දීලා ඒකේ පරක් කරගත්තොත් නැත කරගත්තොත් පිටපයින් ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ සම්පත්‍ති කරගතිය වැඩි වෙනවා විපත්‍ති කරගතිය අඩු වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට කියනවා හිත යම්ම චිත්තක්ෂණයක වර්තමාන මොහොතට ආවනම් ඒකේ හිත අලවා බඳවා තබා ගැනීම සඳහා මෙනෙහි කරන්ඩ ඒකේ තියෙන සටහන් බලන්ඩ ආකාර බලන්ඩ විස්තර ව්‍යංජන බලන්ඩ බල සටහන් කරගන්න මගේ හිත වර්තමානෙට මම දැන් මෙතන තැනට ආවට පස්සේ මට මෙන්න මෙහෙම මෙහෙම තේරෙනවා මගේ හිත අතීත අනාගත නොවන බව තේරෙන්නේ මෙහෙමයි මට මගේ හිත පිට නොගියයි කියලා තේරෙන්නේ මෙහෙමයි මට වට නිින්ද කියලා නැති බව තේරෙන්නේ මෙහෙමයි කියලා මෙන්න මේ සටහන් කරන්න විස්තර ගන්න පටන් අරගත්තොත් ඒ තොරතුරු බැලීම සඳහා අපට තියෙන අවස්ථාවේ අපි දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ හැම කෙනෙකුටම සුද්ධ අවස්ථාවක් තියෙනවා වර්තමාන මොහොතට ආවට පස්සේ ඒ වැටහෙන දේ වටහා ගැනීම තමයි ලොකුම කුසලය ඒ වටහා ගත්ත බවට තියෙන වටිනම දේ තමයි ඒක කාට හරි sannivedana කරන්න පුළුවන්. සත්පුරුෂයෙකුට කියන්න පුළුවන් නම් මම මේ ඔබතුමා ඔබතුමිය කියපු බණ අහලා විස්තර අහලා දැන් බුදුහාමරගේ විස්තර අහලා මට තේරෙනවා දැන් චිත්ත විපත්‍ය කියලා කියන්නේ මේ පොත් ලැබීමක් නැතුව කරන බිස්නස් එක. චිත්ත සම්පත්තිය කියලා කියන්නේ පොත් ලැබීමක් තියෙනවා. මම ආනාපානට ගත්තාම මම දැන් මෙතෙන් ගත්තාම මට මේ දේ වැටෙනවා. මට වැටෙනවා මගේ හිත අතීතේ නැගත නෙවෙයි කියලා. මගේ හිත මට හිත වැටෙනවා මම මැරෙන්නේ නැහැ කියලා. නැත්නම් අරයමයා ගාව නෙවෙයි හිත තියෙන්නේ කියලා. අතන මෙතන නෙවෙයි කියලා. මෙන්න මේ දේ හෙලිකරනද අපේ හිත කොච්චර පැකිලෙනවද කියලා බලන්න. කද්දාකවත් බුදුහාමර කියන ස්වභාවයෙන් කෙනෙකුට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. කාටවත් කියන්නත් බෑ. ඒ නිසා පරතෝഘോഷය අත්‍යවශ්‍යයි. පරතෝഘോഷය කියන්නේ කායෙන් හරි බණක් ඇහෙන්න ඕනේ. ඒ මදිවට යෝනිසෝමනසිකාරය තියෙනෝනේ මේ මෙතෙක් කල නාහපු දෙයක් මේ කියවෙන්නේ හරි යන්න ඉඩ තිබේ. උත්සාහ කරලා බලන්න කියලා. නමුත් අපේ හිත වල් මීහරකේ. කද්දාවත් නගුලට කීකරු කරන්න බෑ. බිය ගහට කීකරු කරන්න බෑ. පණිනවමයි කරන්නේ. පිටගිය දේවල් ගැන කතා කරනවා වැරදිච්ච දේවල් ගැන කතා කරනවා අනම්මනම් කතා කරනවා කිසිම චිත්තක්ෂණයක සම්පත්‍තිකර අවස්ථාව විස්තර කරන්න උත්සාහගත යුතුයි කියන එක කියලා දෙන්නත් ඒ sannivedaneත් හරීම වෙහෙස කරයි හරිම වෙහෙස කරයි. ඒක ඥාන පිරිමි ભેදයක්, නූගත්තුගත් ભેදයක්, පැවිදි උපැවිදි ભેදයක්, කතෝලික සිංහල බුද්ධඝම ભેදයක් නෑ. ඒක දුෂ්කරමයි. ඒකටයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසායි බුදුන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම්පුරන්නේ මම කියන වචනය කවුරුවත් සැක නොකරවා. මම කියන එක හේම මේ මිසුන් පිළිගන්න උන්දලයි ගුණ මට ඕනේ නෑ. මම ගුණ පුරන්න ඕන කියලා තමයි බුදුජානන්සේ අපි වෙන්නේ පාරමිතා පිළිවි. පිළිකව මන් දෙකක් නෙවෙයි කියන්නේ වනවල නෙවෙයි කියන මම හරියටම දන්නවා. පුළුවන් නම් මෙන්න සම්පත්තිය කියන වර්තමාන තියපන් තිබ්බ බව දන්නකම තමයි තිබ්බට වැඩි වටින්නේ. මම ඉන්නේ සම්පත්තිය කියලා දන්න. දන්න එක තමයි කියන වචනේ. මම වර්තමානට ආපුවා මට මෙහෙම දැනෙනවා. ඉතින් ඒක තවකට විස්තර කරන්න ලේසි වෙනවා. මම දැන් මෙතන ඉන්නකොට ඒ බවට තියෙන ලකුණ සංයාව අරමුණ වෙන ආස්වාද ප්‍රසවාසයේ මුලිච්චුණයි කියලා හිතමු. මුණ ගැහුණයි කියලා හිතමු. ඉස්සරහින් තියාගන්න පුළුවන්ුණයි කියලා හිතමු. ඒකට යාට ආනාපානය පිළිබඳ හොඳ විස්තරයක්. හිත පොත්පත්ලා ලියන එක නෙවෙයි. අස්පනා අපිට දෙයක් ලියන්න පුළුවන් නම් ඒ මනුස්සයා හොඳ විතරක් නෙවෙයි හොඳ බව දන්න කෙනෙක්. හොඳ විතරක් නෙවෙයි හොඳ බව දන්න කෙනෙක්. එනිසා ලෝකේ හොඳ වෙලා වැඩක් නැහැ හොඳ බව පේන්න තියෙනවා. පේන්න තිබුණ නැත්නම් හොඳින් වැඩක් නැහැ. බුදුරජාණන් අපිට හොඳ වෙන්න විතරක් නෙමෙයි හොඳ බව පෙන්වන ගතියක් තමයි මේ සාකච්ඡා මාර්ගයෙන් කරන්නේ. එනිසා යම් කිසි කෙනෙක් හිතාගත්තොත් මගේ තියෙන උපරිම දක්ෂකම, උපරිම කුසලය මුළු සංසාරෙම මට හම්බෙලා තියෙන හැකියාව තමයි වර්තමානයේ හිතගත්තාම අරමුණ උදුම්පත් වෙච්චාම මේ අරමුණ මේකයි කියලා අහන කෙනාට විස්තර කියන්න. මම මේ අරමුණ මුදුන්පත් කරගන්න මුලිච්ච කරගන්න භාවනාවට නම් වන්න මම මේක ඒ නම කියලා මෙනෙහි කරා කියලා තියාර කියනවා. ඒකෝට අපි ධර්ම ගෞරවයක් ඇති වෙනවා. අන්න මේ දෙක පෙළ ගැහුණාට පස්සේ මට අරමුණේ වැටුනේ මෙහෙමයි කියලා. තව කෙනෙකුට වාර්තා කරනවා නම් ඒ කෙනා හොඳ කෙනෙක් වගේම හොඳ බව දන්න කෙනෙක්. හොඳ සම්පත්‍තිකර අවස්ථාවක ඉන්නේ. ඉතින් මේ ටික පහසු කරන්නයි මේ ටික අනුග්‍රහ කරන්නයි අපි මෙතෙක් අධ්‍යාපන ලැබලා තියෙන්නේ ලෝකේ. අපි විවිධ ශිල්ප ගැන විශේෂඥතාවය ලැබලා තියෙන්නේ මේකටයි මේ දේ ප්‍රකාශ කරන්න බැන්නම් අර ශිල්ප වලින් ඇති තඹදොයිතු වටනක් නැහැ. ඒ ඉගෙනILLින් ඇති සත්ත පහක වටනකමක් නැහැ. ඔය මොනම ශිල්පයක් නැතුව මොන වටනකමක් නැති උනත් ආනාපානට හිත ගියාට පස්සේ මේ වැටෙන්න පුළුවන් කියලා දන්නවනම් සෝපාක උනත් කමන්නේ නැහැ, සුනීත උනත් කමන්නේ නැහැ නිවන් දකින්න. බුදුසසුනසේ ඉන්න කාලේ හරියට හිටියා උගත්තු. හරියට හිටියා එක එක දේවල් දක්ෂ මිනිස්සු. ඒ මිනිස්සු පුත්‍රයන්ට කිව්වා අයියෝ මේ ලපටි වයසේ ඉන්න කෙනෙක් කළු කෙස් තියෙන කෙනෙක් ඔයා කින්ටේ මොකටද අපි අහන්නේ? අපේ සාස්ෘණ වහන්සලා ඉතපැහිච්ච වයසක අය ඔය ශ්‍රමණයා කියන දේවල් අපි අහන්නේ කියලා දකින්නකොට පැතර කරා. මොකද ධර්ම ගෞරවයක් නැහැ. ඔලොමලයි කින්දේ අහන්නේ මේ පුංචි දෙයක් බුදුහාමුදුරු කියන්නේ. ඒ දේ තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ බුදුහාමුදුරුවෝ යුද්ධ බලයෙන් අවතෝවන් කරයි. එහෙම නැත්නම් බුදුහාමුදුරු කියනවා රිලවිය පැටවවද බදාගෙන යන්නේ බඩේ ඒ වගේ නිවනට ගෙනියයි. සිංහව තමන්ගේ පැටව එල්ලගෙන යන්නේ ඒ වගේම ආව නිවනට ගෙනියයි. අපි පුළුවන් තරම් දන් දීලා බුදිය ගම. එතකොට අපි නිවනේ ඉඳී හෙට උදේ වෙනකොට. මේකනේ ඕගොල්ලෝ නැලවෙන්න තියෙන හොඳම කවිය. මේකනේ නලව නලව හිටියේ මෙතෙක් කාලේ. නමුත් සරුවචනන් සඳහන් කරන මේ ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසය දැකලා ඒකේ විස්තර කාටවත් කියන්න බෑ නෝ උඹ අන්ධයි උඹ බීරි උඹ මොඩ ඔලොමලයි උඹ තකතිරි උඹ බුබ්බඩයි නමුත් මේක හදත හැකි අපි සාමූහික ප්‍රයත්නයක් දාමු උත්සාහ කරමු එක සැරයක් අල්ලගත්ත කමක් එක සැරයක් අල්ලගත්ත ගමන් මෙන්න මේකයි අපි මේ භාවනා කරලා බලාපොරොත්තු වෙන දේ. මේ අල්ලගත්ත දේ ඒ කියන්නේ මේ ආස්වාසිය අත්දකලා ආස්වාසිය විස්තර කරන්න පුළුවන් ගතියෙන් සත්ත පහක ලාභයක් ලැබෙන්නේ කිසිම ලාභයක් සත්කාරය සම්මානය සිලෝකයක් මොකක්වත් ලැබෙන්නේ ඒකයි ඒකේ තියෙන නෛර්යානිකත්වය. ඒකයි ඒකේ තියෙන ධර්ම ගැඹීරත්වය. අපි වැඩ කරන්න දන්නේ රුපියල් වලින් විතරයි. රුපියල් වලින් මනින්න බැරි නම් අපි පැත්තකට දානවා. අත්තට වඤ්ඤා අසුචි මනුස්සා බුදුහාමර කියලා තියෙනවා මිනිස්සයා කියන සතා අර්ථ ශාස්ත්‍රයේ විතරමයි වැඩ කරන්නේ අසුචි කියලා. ඌට ලාභ සත්කාර හම්බ වෙනවා නම් ඕනේ ජඩ වැඩක් කරනවා. මේ ආස්වාසේ දිහා බැලලා ආස්වාසේ විස්තර විස්තර කරුවයි කියලා කාටද Nobel Prize එකක් හම්බෙලා තියෙනවා කියලා අහලවත් තියෙනවද? මැග්සීසේ සම්මානයක් හම්බුණා. මෙහෙම දුන්නයි කියලා බුද්ධ ආයතන අසල ඈතින්දලා වඳිනවා මේ මිනිස්සයාට. අනිවාර්යයෙන්ම අවංකව චිත්ත සම්පත්තියක් ගැන කටයුතු කරන කෙනෙක්. ඒක චිත්ත විපත්තිය නැහැ කියලා. නමුත් එකම අමනේකටවත් ලෝකේ ඉන්නේ ඒ මනුස්සයා කරන දේ සාසනික මෙහෙවරක් වශයෙන් Tamanට කරන සේවයක් වශයෙන් තේරෙන්නේ ඕන්නම් දොස් කියන්නේ ඉඳී තියෙනවා. උලන් දිහා බලා ඉන්නවා කිසි සත පහකට ගන්න ඔය ටෙඩ් ලීසු උදල්ලක් කරන් ගිහලා කුඹුරු වැඩ කෙරුවනම් අත්සන්නක් ලබා ගන්න තිබ්බා. තරකොටියක් දුන්නා හරකෙකුට කිරි ටිකක් ගන්න දෙනවා මේ අමනයා පැත්තකල උලන් දිහා බලයින. අන්නේම කියන අයට තමයි නෑදෑයෝ කියලා කියන්නේ. අපි වට කරගෙන ඉන්නේ ඔන්නෝම නෑදෑයෝ. ඒගොල්ලෝ නිතරම බලන්නේ දවසට හැන්දාගෙන රුපියල් කීයක් මේ මිනිහ අම්බ කරලා තියනවාද? ඒත් අපේ අර්ථ සීතියන්නේ උන්දලාගේ පොකට් එක පුරව ගන්න. අන්න ඕ මිනිසු නොදකින් ඔබතන් කියනකොට මිනිස්සු මට වයින් හරියට මේ නපුරු වචන පාවිච්චි කරනවා කියනවා. නපුරු වචනේ අවුන කන රත් වෙන්න ගහන්න වටිනවා. ඉතින් එහෙමනම් කරන්න හොඳ නෑ ඒක දුෂ්චරිත වලට වැටෙනවානේ. පුළුවන් තරම් දුරු කරන්න ඕනේ. තමන්ගේ එකම වටිනාම දේ තමයි ඉදිරිපත් වෙච්ච දේ ඉදිරිපත් වෙච්ච වශයෙන් දකලා. ඒක සත්පුරුෂයෙකුට ඒ විදිහට කියන්න පුළුවන් නම් අපි ඒ සඳහා සියලු හැකියාවල් පාවා දීලා අපි නිහතමානී වෙමු. සද්ධාව පිහිටවගම කියලා ගත්තොත් මේ අවිද්‍යාව වෙනුවට අනාවිජ්ජා. ව්‍යාපාද වෙනකොට අව්‍යාපාද එන්න ගන්නවා. හැබැයි මෙතනින් එහාට දිනව හරීම රසවත් එකක් කියන්නේ ඒක අදවල් ප්‍රශ්නවලදී මතුවෙච්ච නිසා කීප දෙනෙකුට වැටහෙයි. නමුත් හුඟ දෙනෙක් කරකොලතරිය වගේ වෙයි. යම් වෙලාවක අපේ හිතේ මේ සීල සම්පත්තිය මත ඉඳගෙන චිත්ත සම්පත්තිය වශයෙන් අභිජ්ජා සහ ව්‍යාපාද කියන ධර්ම දෙක නැති වෙනකොට හිතේ උනන්දු නැතිවීම තමයි නිදිමත කියන්නේ. ඒ නිසා සක්මන් කරනකොටත් නිදිමත එනවා. පරියංගේ ඉන්න කොට නිදිමත එනවා. ඊට පස්සේ අපිට වෙන්නේ අලිමති වට හරක් කියලා මෙන්න වැඩි බුද්ධ යනවා කියලා අපි විශාල චෝදනා කරනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ හරි ප්‍රතිපදාව හරි ඒ නිසා අපි ළඟ දැඩි ලෝභය තියෙන එක ටිකක් අඩු වෙනවා. දැඩි ද්වේෂය අඩු වෙච්චාම අපේ හිත ක්‍රියාත්මක කරන්න ඉන්දර නැහැ. අවදියෙන් ඉන්න ඉන්දර නැහැ. ඊට පස්සේ හිත එහෙම හේබානවා. හිස්මල්ල ගලින් නොසිටී වගේ. කෙලින් දිච්ච වැලමතුල වගේ නිදිමත එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතන්නේ මේකට කෝපි ටිකක් බිව්වොත් හරියයි. ඒ වෙනතන විටමින් මදි වෙලා වෙන්නේ නැති. ඉතින් කොහෙන් හරි ගිහිල්ලා අරකට කුණු කන්දලයක් දාන්න. එහෙම නැත්නම් භාවනා නොකරන පිටෙක් ළඟට ගිහිල්ලා කමටහන් සුද්ධ කරනවා. ඉතින් ඒ පිටස තාමුණු හරි අරකට දානවා. නෝ කාටද පුළුවන්? කා ඒක ඇත්තටම කියනෝ නම් අල්ලන්න බැරි තරම්. මගේ හිත යම් වෙලාවක අරමුණට හේතු වුණාට පස්සේ මුලිච්ච වුණාට පස්සේ ආපాతගත වුණාට පස්සේ අරමුණත් එක්ක දිගින් දිගට වැඩ කරන්න ගියාට පස්සේ මේ ඉරියව්ව පවත්වාගෙන යන්න බැරි වෙනවා සක්මණේ ආහාර මට වැනෙන්න පටන් ගන්නවා අතපය නලියන්න පටන් ගන්නවා කූඹි දුවන්න වගේ පටන් අර ගන්නවා ඕම් පොලේ ටික වෙලාවක් ගිහලා බලනකොට නිදි ඉති යෝගාවචරය කියනවා මේ මෙහෙම දෙයක් ඉස්සර තිබුණ නැහැ නේ මේක දැන් මම මොකද කරන්නේ ඉතින් මේ මේ ගැටලුව විසඳලා දෙනවයි කියන එක විශේෂඥවරයෙකුට කරන්න බෑ. මොකද යෝගාවචරය තාම දන්නේ මෙච්චර ඉක්මනට මේ අවිද්‍යාව ව්‍යාපාදයයි මේ සුළු තප්පර ගානකින් අයින් කරන්න පුළුවන් කියලා. මේක ඇත්තටම අයින් වෙලා වීමක් නෙවෙයි කරලා තියෙන්නේ ඒකට පිට පොහොර නැතුව ඒගොල්ලෝ හේබාන. අවිද්‍යාව නෑ දැන්. ව්‍යාපාදේ නෑ. එතකොට හිතට නිකාම්ම ඒකාකාරී ගතියක්, නීරස ගතියක්, අනිශ්චිතසාර ගතියක් එන්න පටන් ගත්තාම යෝගාචර මේක දන්නේ නැත්නම් අසුවිරු ඥාන නැත්නම් මේ චිත්තවිසුද්ධියට යනකොට නිකම්ම නිකං හරියන්නේ නැහැ බාධක තරඟ වගේක් තියෙනවා ඒක නිසා මේ ඇති කරගත්ත චිත්තක්ෂණය බුද්ධි විඳින්න නැතුව නින්දට යට කරනවායි කියලා කියන්නේ තෑග්ග දෙනකොට බාර ගන්න කෙනෙක් නැහැ තෑග්ග ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ තෑග්ග බාර ගන්නත් ඒ සුතමේ ඥානයේ වශයෙන් සූදානමක් තියෙනවා අපේ හිත අපේ උනන්දු අපි දේකට පෙර ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ තන්නේ කර අවිද්‍යාවෙන් සහ ව්‍යාපාදයෙන් පමණයි. වෙන මොනම විදිහකින්වත් අපිව කුප්පන්න බෑ. ඒකෙන් අපි බුල්ඩෝසර් එකක් වගේ වැඩ කරනවා. මීහරකෙක් වගේ වැඩ කරනවා. බලනකොට පිටිපස්සේ අවිද්‍යාව ව්‍යාපාද දෙක තියෙනවා. ඒ නිසා අපි මේ ලෝකේ දියුණුව ලැබලා තියෙන ඕනම කෙනෙක් බැලුවොත් ඕනම ශිල්පික එමන්ස දැඩි ද්වේෂයකින් හෝ දැඩි ආසාවකින් පෙළෙන කෙනෙක් වෙන්න ඕන නැත්නම් කොහොමයි අනික් කඩානීතියට යන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක දෝෂයක් නෑ. ඒ ශිල්පය අරගනින් මේකට. අරගෙන මධ්‍යස්තරමකට දාලා දීපම් බලන්න. හරි ගියොත් අනිවාර්යයෙන්ම අවිද්‍යා දෝමනස දෙක හේබාන නිසා ඒ වගේ තියෙන බල බිඳෙන නිසා යෝගාවචරයට ඇඟට නොදැනි හිත ලීන භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් උනන්දු නැතිකම ඉදිරියට තල්ලු කරන ගතියක් නැති කතිය පේනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලොකු සංසි මතක් කළේ ඒ බව දන්නවනම් යෝගාචර දන්නවා මට ඉස්සර වගේ නෙවෙයි ඉඳ ගන්න පුළුවන් ඉඳගත් තමයි කායට ඉඳ ගන්නත් පුළුවන් ටික වෙලාවක් යනකොට මට පුරුදු විදියට ආනපානේ හෝ පිම්බි මෑකිලිම ගන්නත් පුළුවන් නැත්නම් සක්මණේ යන්නත් හිතෙනවා සක්මණේ යන්නත් පුළුවන් ගිහිල්ලා ඇවිදින බවත් ඉඳගෙන නැති බවත් දන්නවා වම දකුණ බලන්න පුළුවන් ටික වේලාවක් අර ගත්ත අරමුණේම මූල කර්මස්ථානයෙන් පවත්නකොට ඉබේට මේක හොඳට සාරු කේල් කණක් හටගත්ත කන්දක තියෙන කේල් පඳුරක් වගේ අර කේල් කණේ බරට ගහ පිටින් ඇදගෙන වැටෙනවා. ඉතින් ඕකට කුණ්‍යක් ගහන්න දන්නේ නැත්නම් ඒ නියම වෙලාවේදී කේල් ගහ වෙනකොට පස්සේ ඇනෙන්නම කේල් කණම තමයි. ඉතින් මේ මනුස්සයා දක්ෂ කේල් ගොවියෙක් නෙවෙයි. එයා දැනගන්න ඕනේ මේ කේල් ගහේ බර එනකොට මෙයා වැටෙනවා. ඒ වෙලාවට අපි කරුවක් දෙන්න ඕනේ. ඒ කරුව දෙන්න දන්නේ නැත්නම් වැටිලා එනෙන්නෙම කේල් ගහමක්. ඒක නිසා මේකට සූදානම් ශරීරයක් තියෙනවනම් අරමුණක හිත පීත විහිටියට පස්සේ අරමුණත් එක්ක ඇසුරු කරනකොට ඒකට තියෙන සාමාන්‍ය සිංහල වචනෙන් කියන්නේ අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්නකොට මෙන්න මේ විදිහේ හේබාන ගතියක්, නීරස ගතියක්, ඒකාකාර ගතියක්, හිත හැංගෙන ගතියක් හිමීට ක්‍රියාත්මක වෙනවා. මේක හීනූලෙන් වැඩ කරන්නේ. ඉතින් යෝගාචරය පළවෙනි දවසේ අහුවෙනවා ඒකට කිසිම දඬුවමක් දෙන්නත් තරකයි වැරද්දකුත් නැහැ. එයාට කියලා දෙන්න ඕන දැන් පුතේ වැඩේ හරි ප්‍රතිපදාව යනවා. උඹෝක වැරද්දක් විදියට බාර ගන්න එපා. ඔකේ එන හැටි බලාපන්. ඔකේ එන හැටි බලන්නම්. ඔබ මෙතෙක්කල් භාවනා කරපු අරමුණට එන්නේ එන්නේ එන්නේ මොකද වෙන්නේ? තවල් මං උත්සාහ කරා කීප දිනක්ව පුළුවන් තරම් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න. ඒ හැම කෙනෙක්ම ආණ්ඩියෝ වගේ කවදාකවත් කැමති නැහැ තමන්ගේ අත්දැකීමක් දෙන්න. ඒගොල්ලෝ අනුන්ගෙන් තැම්බෙන බතෙන් කණ්ඩ හදනවා මිසක තමන්ගේ අහුරක් දාන්න කැමති නැහැ. ආණ්ඩියෝන්ගේ කැඳැලිය කරන කතාව අහලා තියෙනවා නේ. තමන්ගේ අත්දැකීම දාන්න කැමති නැහැ. කට්ටිය දැම්මම පස්සේ මාටත් හම්බ වෙනවා කැඳ. ඉතින් ඔක්කොම ලබලා හිටුවා එක එකක් අහල් දාලා නැහැ. අන්තිමට වතුර විතරයි පැහින්නේ. යෝගී ආණ්ඩි මේ යෝගාවචරය කියලා කියන්නේ භාවනාදී හරි අමාරුයි අත්දැකීමක් එළියට ගන්න. හාලටයක් දාන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ? ඒ විදිහට පළවෙනි වතාවට මේ වේදී එන දිනේ කාට කියනවා ආස්වාස වේලාවේදී ආස්වාසය කියලා වෙන දෙයක් නෙවෙයි කියලා නම් අඬ ගන්නයි කියන්නේ. ආස්වාසයට ආස්වාසය කියපන්. ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියන්න. ඒක ලියලා චීන කන්නඩියක් දාලා බලන්න ප්‍රස්වාසයෙන් ආස්වාසය වෙන් වෙන්නේ කොහොමද කියලා. එතකොට යාට කියන්න පුළුවන් මේ ආස්වාසන මේ මේ සුවිශේෂ ලක්ෂණ තියෙනවා පච්චත්ත ලක්ෂණ තියෙනවා කෞද්ගලික ලක්ෂණ තියෙනවා ස්වභාව ලක්ෂණ තියෙනවා ප්‍රසවාසයේ මේක තියෙනවා ආස්වාසයේ නැති ලක්ෂණෝ පච්චත්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ බලනකොට හිත පුදුම උනන්දුවකට එනවනේ පුදුම කර්මන්නේ බවකට එනවනේ ඒක කෙලෙස් සහිත එකක් නෙවෙයි ඒක අපි දන්න ශිල්පයක් අපි දන්නවා බත පාහිනකොට මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා. ඉතින් අපි බැත එකතු කරලා පැත්තක දාලා කාටුව අරන් තියන පස්සේ බොලන්න පිට කාටුව ඉහකොල දානවා. ඒ ඒ පොළඹස් පෙළුවට පස්සේ බැත පෑසට පස්සේ. ඉතින් බැත පාසල ආයෙත් එකතු කරලා දැම්මොත් එහෙම. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් භාවනා කරලා පස්සේ ද්විචිකම කෙලෙස අයින් කරලා දැන් බැත එකතු වෙනවා මේ ආස්වාස වේලාවේදී ආස්වාස වැටහිලි. ඒක බොහොම ප්‍රවේශමෙන් අහුලලා වටින බෑග් එකට දාගන්නවා. ප්‍රශ්වාස වේලාදී එක දා ගන්න ඕනේ. කලවම් කරගන්න නැතුව. එහෙම ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන්ගෙන් වශයෙන් මෙනෙහි කිරීම. එක මෙනෙහි කරපස්සේ වැටෙන දේ දන්නවනම් දන්නවනම් පමණක් ආශ්වාසෙන් ආශ්වාසයට වෙනස්කම් දැකීම සඳහා යා දෙවෙනි පන්තියට සමත් වෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් දකින්න සමත් වෙනවා. අන්නේ විදිහට ආශ්වාස විපරිණාමයේ දකින්න එක්කනට විතරයි ආශ්වාසයේ දිගේ දිගින් දිගටම බල බල ඉන්නකොට මේ නිදිමත කියන එක හේතු වෙන හැටි දකින්න පුළුවන්. නිදිමත කියන එක ඇවිල්ලා තමන් ආක්‍රමණය කරන හැටි දැක ගන්න පුළුවන්. ඒක කියන්නේ ඒක භාවනා පොත්වල නැත්නම් උගන්වන කියන්නේ යෝගාවචරය ඉඳගත්ත ගමන් සක්මණකින් කියමුකෝ නැත්නම් වෙන වැඩක් කළා ඉඳගත්ත ගමන් ආශ්වාසයේ ගොරෝසුවට වැටෙනවා. ඒක බුදුරජාණන් වහන්සේක වචෙන් කියන දීගං වාසසන්තෝ දීගං අස්ස සාමිච්ච ප්‍රදානති කියලා කියලා හුස්ම ගන්නවා වගේ කුරුසු හුස්ම ගන්න. මොකද අරමුණකට මුණට මුණ දාලා එකට ඉන්නකොට අර හුස්මේ භෞතික වශයෙන් කායික වශයෙන් මුත් අවශ්‍යතාවය අඩු වෙනවා. ඒ නිසා හුස්ම කෙටි වෙන්න පටන් ගන්න. දැන් යෝගාවචරය දන්නවනම් දැන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන එක විතරක් නෙවෙයි. ආස්වාසෙන් ආස්වාසයටත් එන්න එන්න කිටි වේගන යනවා කියන එක දකින්ද ආස්වාස ප්‍රසවාසය කියනතර ගුරුසු අභ්‍යාසය කරලා තියෙනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාසයේ සියුම් වෙනකොට දැනගන්නවා තව ටික වෙලාවකින් නිදිමතේ. තව ටික වෙලාවකින් හිත හැංගෙනවා. එතකොට වෙන්නේ මොකද අර මෙතෙක් කරගෙන ආපු සීල සම්පත්තියත් ඉවරයි සමාධි සම්පත්තියත් ඉවරයි බුදු වෙන්න කියලා හිතන බාඩි වුණාට මොකද බුදින එකයි හිතේ. ඔන්න නඩු. නමුත් මේක කාටවත් වෙන එකක්. ගැටේ හරියට ලියාගෙන ගියා නම් අවශ්‍ය කරලා තියෙන්නේ සතිය අඛණ්ඩ බව. සතිය අඛණ්ඩ බව අපි ඉස්සලා කෙරුවේ සති මාත්‍රාව පුරුදු කරන එකයි. සති මාත්‍රාවගෙන අතනින් මෙතනින් අපි ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා ආශාසය දන්නවා ප්‍රසාය දන්නවා. දැන් අල්ලාගත්ත සතිය නූලත් දිගේ ඇදගෙන යනවා වගේ සතියේ අඛණ්ඩ භාවය පවත්වාගෙන යනවායි කියන එක සතිය මාත්‍රාව වගේ නෙවෙයි. බයිසිකලයකට නැගලා කවුරු හරි අල්ලන්නේ නැතුව ඉන්න වෙලාවේදී චිත්තක්ෂණයක් කකුල් දෙක බියන්නේ නැත් බිම තියන්නේ නැතුව සම්බර කරනවා කියන එක එකක්. ඊට පස්සේ මේ චිත්තක්ෂණ දිගට අරගෙන යන එක සෑහෙන වේගයකින් කවුරුත් අල්ලන්නේ නැතුව බයිසිකලක පැදලා Java කවා ගන්නවා කියන එක වේග කවා ගන්නවා කියන එක වෙන එකක්. ඉතින් මෙතන ගුණ දෙකක් අවශ්‍යයි. එක අතනින් මෙතනින් සතිය පිහිටවන එකට. ඊට පස්සේ පිහිටව සතිය අඛණ්ඩව ගෙනියන එක. ගෙන යන කෙනාට පමණයි ওই අවිද්‍යාව ව්‍යාපාද කියන එක බලබිඳීම වෙන්නේ. දුර්වල කිරීමක් තියෙනවා. එතකොට හැමෙන් සීරුවේ නිතිමත ඇවිල්ලා කරටක් දාගන්න. ඉතින් මේකේ බලමිදීමත් සමග නිතිමත ඇවිල්ලා කරටක් දා ගැනීම සාමාන්‍ය සති මාත්‍රාවේ කෘත්‍යයක් නෙමේ අඛණ්ඩ සතියේ සතිපට්ඨානයේ සුපතිඨිත සතිය කෘත්‍යයක්. ඒ සුපතිඨිත සතිය නැතුව නෙමෙයි තියෙන්නේ. අපේ තියෙන කම්මැලිකම, බුබ්බඩකම මේ වැඩේට සැදී පැහැදී නැතිකම. ඒ නිසා මේ සති මාත්‍රාව ආවට පස්සේ බලාපොරොත්තු වෙන ලොකු දේවල් වෙයි කියලා. නමුත් චිත්ත විසුද්ධිය කියන්නේ සති මාත්‍රාව විතරක් නෙවෙයි. අවිජ්ජා ව්‍යාපාද නැති කරාට පස්සේ මේ නිතිමත එnde ඉඳ තියනවා කියලා ලෑස්තිලා යන්න ඔය කොච්චරක් ආස්වාද ප්‍රසවාසය ගැන අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ඕනේ. මම නැවතත් කියනවා එසේ බැලීමෙන් අපිට කිසිම ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් නැහැ. ඒ නිසා කෙලෙස් සහිත හිතයකට කැමති නැහැ. අසත්පුරුෂ හිතේකට කැමති නැහැ. මාරපාක්ෂික හිතේකට කැමති නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ කෙලෙස් හතරක් තියෙනවා. මාර මාර යුද්ධයක් තියෙන්නේ. ලෑස්තිලා යන්න ඕනේ බුදුහාමුදුරුත් එක්ක ඉන්න නම් කුසල්පත්තේ ඉන්න නම් චිත්ත සම්පත්තියක් කරගන්න ඕනේ නම් මේ බුදුහාමුදුරු අඳුරලා දීපු මේ මූල කර්මස්ථානේ ආනපානෝ පිම්බි මෑකිලිම පරියන්කේ එදිනදා ජීවිතයේදී අපි හිතමතා කරන වැඩි සක්මනේදී නම් මේ වම දකුණ ඒක දිහා හිත යාලු කරගත්තා විතරක් මදි ඒ යාලුව අත්‍යන්තව උච්ඡන්නව ආසන්නව පවත්වන ගමන් ඒක හරිද කියලා බලන Tamanට වැඩි භාවනා කරපු එක්කිනෝට කියන්න ඒකට අපි කියන සාකච්ඡාව කියලා. අන්නේ සාකච්ඡාවේ තමයි තමන්ට තේරුම් ගන්නෙ මේ චිත්ත සමාධිය කියන එක සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක් නෙවෙයි. චිත්ත සමාධිය කියලා කියන්නේ චිත්ත විපatti අනිත් පැත්ත. උඹ මෝඩ වුණොත්, නමන වුණොත් කෙලිම චිත්ත විපත්තියට වැටෙනවා. හරියට පට වේලා ගත්තොත් චිත්ත සමාධියට යනවා. මේ දෙක මැද අතරමැද සංදිස්ථානයක් නැහැ. එක්ක අපාය එක්ක නිවන. හැම චිත්තක්ෂණයෙම මෙච්චරයි. ඒ නිසා අපි ක්ෂණ සම්පත්තියට හිත දාගන්නවද ක්ෂණ විපත්තියට දාගන්නවද කියන එක අපි මේ බණ අහන්න කලින් භාවනා කරන්න කලින් අලකොල මීනකොල දන්නේ නැති මීහරක් වගේ. දැන් ඕන් තේරෙන පටන් අර ගන්නවා එකම චිත්තක්ෂණයක්වත් නැහැ. මේ ගොඩ ගැහිල්ල හරහා තමයි ඉතරහ තීන්දුව වෙන්නේ. ඒක නිසා ඔක්කොම එක සැරේ දොඩම් කොට බදාගත්තා වගේ අල්ලන්න බෑ. චිත්තක්ෂණ එක එක ඇහිඳලා දාගන්නේ මේ පැත්තට. ගොඩ බදා ගන්න කිව්ව කාටවත් කරන්න බෑ. ඒ නිසා බලන්න ඕනේ පුළුවන් තරම් හිත අරමුණේ පවත්තන ගමන් ඒකට සාක්ෂිය වශයෙන් අරමුණේ සුවිශේෂී ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති භාව සටහන් ආකාර භෞතික විද්‍යාව ඉගෙන ගන්නා වගේ අහුලන්න පුළුවන් නම් අහුලෝ වගේ මේ කාටර ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතින් ඒක භාවනාවේ 50ක් ඉවරයි කියලා තමයි ওই කඳුබඩ ප්‍රේමසිරි සාංශ මට කිව්වේ. හරියට මේක අහුලන්න පුළුවන් නම් අහුලක් කියන්න පුළුවන්. ඊටු ටික කියලා දෙනවා කියන එක හරියම සරල වැඩක්. මම මේ භාවන ඕනට වැඩිය සරල කරන්න දේශි කරන්න කියන එක නෙවෙයි. මෙතෙන්ද යන්න තියෙන අමාරුව අපපටිපත්‍ය අවිද්‍යාව නෙවෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. වරදොල තේරුම් ගන්න තියෙන්නේ. සාසනය කියලා වර්ධන තේරුම් ගන්න තියෙන්නේ භාවනා කරනවා කියලා බැලිය යුත්තේ මේකයි. භාවනා කළ කමඨාන් සුද්ධකට කිය යුත්තේ මේකයි කියලා කොච්චර කිව්වත් ඒ කනට ඇහෙන්නේ මොකද අපේ හිත පිටිලා. අපි ගෙදරින් එනකොට ගෙනාවු මොනවදෝ ප්‍රශ්න වගේකින් පිටිලා. ඒ නිසා ඒක ඔක්කොම අයින් කරලා මේක අල්ලගත්තොත් නා කියන්න වැඩි ලේසි මේ වැඩේ පොඩි අයට. ටිකක් කට්ටේ නාකි වැඩි. හැබැයි කොයි වෙලාවක හරි කොයි නාකේ හරි ගන්න කොයි නාකෙච්ච හරි ගන්න මේක ඉගෙන ගත්ත ගමන් තිරියන් වෙනවා. මේක ඉගෙන ගත්ත ගමන් තිරියන් වෙනවා. බුද්ධම සෙල්ලක්කාරකමකට එනවා. ඒක මම හොඳටම දන්න නිසා මම මෙච්චර මේ দাঁඩිය දාගෙන කතා කරන්නේ. අහක යන්නේ හැබැයි කොයි වෙලාවෙ හැරෙනවද කියන එක නාටටවත් කියන්න බෑ. කොයි වෙලාවෙ මේ සම්මා සංකප්පේ එනවද මිච්ඡා සංකප්පෙට යනවද අරමුණ එනකොට ඒක තියා බලලා විස්තර කියන වෙනුවට අල්ලපු ගෙදර කතාවල් අනම්ම නම් නරිය බල්ලයි කතා කියනවාද කියන එක තරහ වෙන්න නරකයි. මොකද කොයි වෙලාවෙ වෙනවද දන්නේ නැහැ. අපිට තියෙන පුළුවන් තරම් ඒකට නැවත නැවතත් පුළුවන් තරම් උදව් දීලා, ශාක්‍ය දීලා එයාගේ ආකල්ප සම්පත්තිය වෙනස් කරගත්තොත් මේ චිත්ත සම්පත්තිය කියන එක ඉච්චර අමාරු එකක් නෑ. ඒක නිසයි සර්වචන් වහන්සේ මේක මානවයාට කිසි පැකිලීමක් නැතුව ඉදිරිපත් කළේ. තමන්ගේ සුභසිද්ධිය කැමැති එක්කනට ඕන වෙලාවක ගිනා පොලොමට්ටලකම් පාවා දීලා මේ සරල පුංචි වැඩේ. තරල නෑ, ඇත්තටම ගැඹුරුයි. නමුත් මේ වැඩේට හිතව දාන්න පුළුවන් නම් අසීමිත සම්පත්තියක් ඇති වෙනවා. ඒ නිසා ශීලම දෙනා මතක තියාගන්න ඕනේ. අපි මෙතෙක් කල ඉගෙනගත්ත ධර්මයක් තියෙනවා. අපි මෙතෙක් කල භාවනා කරලා ගත්ත යම් අත්දැකීමක් තියෙනවා. අපි ළඟ යම් ලෞකික ඥානයක් තියෙනවා. ඒ සියල්ලටම සියල්ලන් දෙන ප්‍රධානම අභියෝගය තමයි මේ වර්තමාන මොහොතට හිත ගැනීම. ඒ විතරක් නෙවෙයි වර්තමාන මොහොතේ හිත ගත්තට පස්සේ අත්දකින්නේ මොනවද? මොකක්ද ඒකට තියෙන සාක්කිය? ඒක වෙන කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් කියලා. ඕන දෙයක් කරුවොත් අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා විශාල සාසනික මෙහෙවරක් සිද්ධ කරනවා. ඉතින් සියලු දෙනාට අද දවසේ ධර්ම දේශනාව එවැනි මෙහෙවරක් කිරීම සඳහා ධෛර්ය ශක්තිය පිණිස සතිය පිණිස සමාධිය පිණිස ප්‍රඥාව පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා